කරන පින්වත්නි අපි අපේ අවසාන සතිವಾರයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. අපි සතිವಾರයේ මුල් කොටස පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක අඩපිළිලක සාධාරණ විලක් සඳහා ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙන් පටන් අරගෙන මේ ප්‍රශ්න સમાප්තියේ අපි සංවිධානයේට මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. නිමාව සටහන් කරන විදිහට. ඒ නිසා අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන ලිඛිත ප්‍රශ්න වලින් Dear Venerable Sir, Venerable Sisters, Dhamma friends, today is the last session in our retreat. We will start with the written question if at all available. And once that is finished, I hand over the microphone to the organizer to mark the end of the uh, retreat, uh, winding up session. So we'll start with written questions, please. Most Venerable our Swamin Mahansi and Mahasangha and friends. Uh, dear Venerable Teacher, you have made many things clear to me. Trying together what I have read in the suttas, my personal experience and other teachings, light have been shown where there was darkness. I am very grateful and glad. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. That is what you call glad game. You must try to find a reason to be glad under any circumstances. I understand if this question is not appropriate right now, but how long does it usually take to reach stream entry. How long it will take? Uh, how long does it usually take to reach stream entry? So that means how far you are away from the stream. So much so you have to walk. So you have to tell me how far you are away from the stream. So then I can tell you exact the number of mileage uh, uh, time period. So that's why you have to try and see in your meditation as to see how much, how far you are away from the stream. That's all in this question. For the single question also, we have a few single question. Uh, you can stay here after this. Huh? No any other English questions? No? ගරු ස්වාමින් වහන්ස බොහෝ දුර සිට වැඩම අප වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වීම ගැන ඔබ වහන්සේට ඉතා කෘතඥ වෙමි. එමෙන්ම මෙම වැඩසටහන් සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන අපගේ සුමේ ස්වාමින් වහන්සේටත් මෙහෙණින් වහන්සේලාටත් ඉතා කෘතඥ වෙමි. එමෙන්ම මෙම වැඩසටහන සංවිධානයේට මූලිකව කටයුතු කළ චන්ද්‍රා මහත්මයා ඇතුළු පවුලේ සමත් විහාරස්ථාන දායක සභාවටත් මාගේ සියලු පින් අත් වේවා. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සෑම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. මෙවැනි බියක් නැති sorry sorry අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මේට වසර 3කට පමණ පෙර ඔබ වහන්සේගෙන් ලබාගත් භාවනා කමඨහනට අනුව මම භාවනාව පුහුණු කරන්න පටන් ගත්තෙමි. මෙසේ කරගෙන යන විට පර්යංක භාවනාවේ විවිධ අත්දැකීම් ලැබුවෙමි. මෙම අත්දැකීම් වලින් සතුට හෝ දුක් වන විට භාවනාව කඩාගෙන මුල සිටි තත්වයට පැමිණෙන බව තේරුම් ගියේය. එවිට ඒවා දෙස මඳහත්ව බලන්න පුරුදු පසු භාවනාව ඉදිරියට යන බවද පසක් වූ පසක් වුණේ. කල්යත්ම සිත විවේකී අවස්ථාවවලදී ආනාපානයට යන සැටි දුටිමි. එලෙසින්ම දවසේ වැඩ අවසන් කර නිින්දට යන විටද සිත નિરાයාසයෙන්ම ආනාපාන සතියට වැටේ. සමහර දිනවල උදෑසන නැගිටින විට මුළු රැයම නුනිදා සිටි බව දැනේ. නමුත් තෙහෙට්ටුවක් නැත. සමහර දිනවලදී කය සෙමින් එසවි නිවස තුලත් ඉන් පසු නිවසින් පිට අහසෙත් පියාඹනවා වැන්නක් සිදුවේ. මෙය ඊටමත් සහැල්ලු සනීපදායක තත්ත්වයකි. මෙම අත්දැකීම එකම විදිහට කීප දවසක් සිදුවේ. ඔබ ස්වාමින් වහන්සේ මගේ මෑතකම අත්දැකීම නම් මෙසේ සතියෙන් නින්දට ගිය විට දෙකන් තුල ඇති සියුම් ශබ්දය ක්‍රමයෙන් හිස දෙදරණ තත්වයට මහා ශබ්දයක් බවට පත් වේදනාවක් නැතත් ඉවසීමට නොහැකි තරම් ශබ්දයකි. ඉන්පසු විශාල කාන්දම් කෑලි දෙකක් එකට තිබී ඉන් එකක් අනෙකින් ගලවන්න හදනවා මින් ශරීරයෙන් යමක් ඉවතට යන්නට හදයි. මේ මට දැනෙන්නේ මා මැරෙන්න යන බවටය. ස්වාමින් වහන්සේ එවිට ජීවිතයේ කලින් අත් නුදුටු විශාල බියක් අත්වින් දෙමි. පැහැදිලි කර කිරීමට අපහසු එකක්. ඒ බියත් සමගම ඇහැරේ. මෙම අත්දැකීම කිසිදු වෙනසක් නැතිව මාස 3-4ක් ඇතුළත කිහිපවරක් සිදු වුණේ. ඒත් මට ඒ බිය පරාජය කිරීම නොහැකි විය. ස්වාමින් වහන්සේ මෙවැනි බියක් නැති කරගන්නේ කෙසේද? මේ බිය නම් මේ ශරීරයට ඇති අධික ආශා බවම වැටහි. නමුත් ඒ නැති කර ගැනීම ලෙහෙසි නැති බවත් හොඳින් දැනේ. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා තිරුවන් සරණයි. මේ බිය විවිධ විදිහට එළියට එනවා හිතේ මානසික අසහන එහෙම නැත්නම් භීතිකා භ්‍රාන්ති එහෙම නැත්නම් කවුරු හරි කියලා තියෙන තරහ මේ විදිහට එනවා මේවා එළියට එනේන වතාවේ අර බිය අඩුවීමක් සිද්ධ වෙනවා හරියට කැටිපරුවක් ගගා වැඩ ගන්නවා වගේ ඒක යෝගාචර සාමාන්‍යයෙන් තේරෙන්නේ ඒ නිසා හොඳම වැඩි තමයි හේම එන්න දෙන එක එන හැම වෙලාවෙම ඒකේ මූලාශ්‍ර ගෙවෙන්න පටන් ගන්නවා අනිත් ඒකට හුරු වෙන්න පටන් අර ගන්නවා. හුරු වීම හරහා තමයි ගොඩක් වෙලාට වෙන්නේ. ඒ තියේදී දිගට භවනා ගෙනියන්න ඕන. මේක පිට වෙන්න ඇරලා ඒ තුවාලයක් තුවාලේ තියෙන සරව එහෙම පිට වෙන්න ඇරලා වනමුකේ වහන්න නැතුව එහෙම තියලා ධානය ඉන්නකොට ඒ පිට වෙන්න පිට වෙන්න ඒ බය අඩු වෙන්න පටන් අර ගන්නවා. බය පිට වෙන්න දෙන්නේ නැතුව නතර කරොත් ඉතින් ඇතුළට ඔක හැරුණොත් ඉතින් මාරි අර්බුදයක් පිළිකාවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පිට වෙන එක හොඳයි. පිට වෙන වෙලාවෙදී පුළුවන් තරම් ශ්‍රද්ධාව තියනවාද කියලා බලන්න. පුළුවන් තරම් සතිය තියනවාද කියලා බලන්න. පුළුවන් තරම් සීලය තියනවාද කියලා බලන්න. ওই බියෙන් ශ්‍රද්ධාව කඩන්නත් බෑ, සතිය කඩන්න බෑ, සීලය කඩන්නත් බෑ. හැබැයි බණ අහලා තිබුණ නැත්නම් කමඨාන සුද්ධ වෙලා තිබුණ නැත්නම් ශ්‍රද්ධාව කැඩෙන්න ඉඩ තියෙනවා. මෙච්චරත් වැඩ කළේ වෙලාව මොකද මේ වෙන්නේ කියලා. නමුත් මේ ලෙඩේ පිට දාන වෙලාවනේ. බඩේ තියෙන වසක් විසක් වමන විරේචන වලින් පිට වෙන වෙලාවේ වෙහෙසයි. හැබැයි ඒ සුද්ධියක් සිද්ධ වෙන්නේ. ඉතින් අන්නේ සුද්ධිය සිද්ධ වෙන එකට විසුද්ධ කියලාත් උවට නමක්ම දාලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී සද්ධාව කඩා ගන්න නැතුව මේ බුදුහාමුදුරන්ගේ පාරේම මේ යන්නේ මේ වෙලාවක මැරුණත් කමක් නැහැ. කියන සද්ධාවේ නිතරම අර සතිය පැවැත්වීමට ගන්න පරියංක සක්මන් භාවනා කඩන්න හොඳ නැහැ. කාලසටහන කඩා ගන්න හොඳ නැහැ. ඒ වගේම මේ මොනවා වුණත් සීලයට මොකක්වත්ම වෙන්නේ නැහැ. අන්නේ ටික පිළිබඳ විශ්වාසය වැඩෙන්න වැඩෙන්න ඔය බිය අඩු වෙන්න පටන් අර ගන්නවා. අපි මොනවා කරලා හෝ බිය පිට වෙන්න දෙන්නේ නැතුව හිර කෙරුවොත් ඉතින් ඒක දන්නේ මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් ඒකට ඒක ඇතුළට හැරෙනවා. ඒ නිසා මේ පිට වෙන එක හොඳයි. දිගින් දිගට දිගින් දිගට යනකොට Tamanට නොදැනීම ඒකේ තියෙන තීව්‍රතාවය අඩු වෙනවා. නපුර අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක අඩු වෙන්න දැනෙනකොට ගොඩක් කල් ගිහිල්ලා. නමුත් ඒක කල්ැතුව විශ්වාසයෙන් සද්ධාවෙන් දිගට කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස භාවනා කරන සමහර විට ඇඟ ඇතුලේ නලියන බවක් ඇතිවේ. වැඩි වශයෙන් කකුලේ ඇඟිලි සහ පාය සෙලවීමට යෙදේ. වමනාවෙන් කරන්නේ නැත. මේ භාවනාවට බාධා වේ. එවිට ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොදා සිටීමට වෑයම් කර බැරි විට කකුල වෙන තැනකට තබා නැවත හුස්මට සිත යොමු කරමි. ඒ අපහසු නැති වුණත් භාවනාව වැඩි දුර පවත්වාගෙන යාමට දීම් කිරීම එතනදී අපහසුය. මේට හේතුව පහදා දෙන්න තිරුවන් සරණයි. ඔය ඒ වෙලාවේදී භාවනා දිනුව බලන්න එපා. කුණාටු තියෙන වෙලාවේ නැව පදින්න එපා. නැව නතර කරගෙන ඉන්න කුණාටු යනකම්. ඒස නොවා කුණාටු වෙලා නැව පදිටිකොත් පෙරලෙනවා. දැනගන්න කන කුණාටුව ඒතකොට නැව කෙලින් තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්නේ වෙලාවට බලන්න ඕනේ මේ බාධාව තියේදී සතිය කඩා ගන්න නැහැ. මේ බාධාට එන්නේ ඉස්සෙල්ලා මම දන්නවා සතිය තිබුණා. දැන් තියෙන බාධාව එක්ක බය එක්ක චකිතේ එක්ක මොකක් හරි එකක් ඇවිල්ලා ඒ වෙලාවේදී පුළුවන් තරම් ප්‍රගමනයක් බලන්න එපා. ප්‍රගතියක් බලන්න එපා. මම සතිය පවත්නවා කියලා බැලුවොත් ඒකේ ඉවරයක් ඉවර ඉවර වෙන්න ඉඩ තියෙනවා. ඉවරනාට පස්සේ ආයෙසරයක් ඔන්න Tamanට ගමනක් යන්න පුළුවන් වෙනවා. අන්න වගේ මේ සාමාන්‍ය කියන කුණාරු තියෙන මූදේ නෑ පදින්න යන්න එපා. නැව නැංගුරම් දාන්නයි කියලා. නැංගුරම් දාලා කුණාටි උරනාට පස්සේ යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම හොඳට සතිය තියෙනවා. හොඳ වේපොළ සතියක් තියෙනවා. නැව පදින්න පුළුවන්. නමුත් මේ කියන මට්ටමේ බෑ. ඒක නිසා ඒ වෙලාවේදී ප්‍රගතියක් බලන්න යන්න එපා. කැඩෙන්නේ නැති භාවනාව කඩා ගන්න නැතුව නඩත්තු කරන්න ඔය කරලා තියෙන උපක්‍රම ටික හොඳයි. එහෙමම කරගෙන යන්න ඕනනම් මූල කර්මස්ථානට යන්න. එහෙම නැත්නම් කරුකුල වෙනස් කරා ප්‍රශ්නයක් නැහැ. ඒ මොනවා කරත් කකුල ඉරියව මාරු කරත් මූල කර්මස්ථානට ගියත් නැත්නම් ඉරියව මාරු කරත් අරමුණ මාරු කරත් සතිය කැඩෙන්නේ නැහැ කියන එක මේකේ ලිඛිත ලිපියේ රචනයේ සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ යෝගාවචරයා වටේක වැහුවට කරලි වහන්න දන්නේ මේ ලියනකොට මේ මේ ක්‍රම තියෙද්දි මගේ සතිය කැඩුනද නැද්ද කියන එක සටහන් කරලා නැහැ. සටහන් කරනවා නම් එයාට එල්ලේ පේනවා වගේ තමයි කියන්න තියෙන්නේ. මේකේ එහෙම වෙලා ඇති නම සටහන් කරලා නැති නිසා ලකුණු දෙන්න විදියක් නැහැ. ඒ නිසා කැමැතිද කියන්න මේ වගේ වෙද්දි Tamanට සතිය තිබුණාද නැද්ද කියලා සභාවට ඉදිරිපත් කරන්න කැමැතිද අදහස ලියපෙන්න. ස්වාමීන් වහන්සේ සතිය තියාගන්න පුළුවන් වුණා. නමුත් හරි අමාරුයි. කියන්නේ ඇඟ ඇතුලේ නිකන් දඟලනවා දඟලනවා වගේ හැම වෙලාවෙම ඉතින් ඒක නම් නතර වෙනවා ටක් ගාලා මැරිච්ච ගමම නතර වෙනවා. ඔය එතකන් තමයි දඟලීලි ඔක්කොම. එතකන් නතර කරන්න ගියොත් ටිකක් අමාරු වෙනවා. ඒක මේ ඉවර වෙනවද කවදා හරි නැත්නම් වෙනවා වෙනවා ෂුවර් ඒක නම් මට හරි නෑ ඕන කෙනෙක් කේන්දරයක් ගෙන දෙන්න මට හරියටම කේත හැකි මේක නම් මරන මරන මරනමයි අර වෙලාව කියන්නේ විතරයි බැරි වань දිනියා වෙලාවයි කියන්න බෑ කේන්දරයක් දැක්කොත් නම් මට පුදුම නස්සත්තරයක් තියෙනවා මට ෂුවර් එකටම කීයගේ ඈ um pardon me uh, uh, so she is asking I, I am not humiliating her She is asking, there she gets jerks and movements in the body. And I told that while it is there still, if you can maintain the mindfulness, that's a good, no problem, nothing to worry. Now I ask in her writing, she has never mentioned, she has bring, bring back the attention of the primary object and changing of the jerking legs they have done, she has done. And still she is asking the better way. I told that when the storms are there, don't uh, sail the ship. You have to stop the ship. Otherwise it will topple. And after the storm you can go. And now uh, she is now with the mic, she says she can maintain the mindfulness. Then it is good. And she is asking whether will be stopped by that. Then I told her after the death, definitely it will stop. Sure. Then I told, she is asking me assurance. Then I told, I can give 100% assurance. Each and every person, that stoppage is there. Till that only the life. As far as the life is there, movements. It's a characteristic feature of the life is the movement. So whenever attention come back to the body, lot of movements you feel. That is not lot of movement. That is only time you see. Other time you are not looking at your body. You are in the other other people, other places, past, future, so you don't feel it. When you come there, you may see when such a thing happen, mindfulness is double fold. Mindfulness is boost, booster dose. The, uh, yesterday, as he mentioned that he is walking in three uh, in the stones, uh, top of the tarred road and the concrete, you can feel the difference in three places and mindfulness is much, much valid, uh, vivid. So they are the point mindfulness is catching and try to be diversified, don't block it. Let the body do it. Whenever these kind of challenges are happening, naturally mindfulness become more alert. So therefore, don't worry at that time about the bodily movements or bring back to the attention or mm, you are with the shirk, jerks and kind of thing. See, the mindfulness is how much become, it is threatened now. It's very alert. The day you understand, you can see it is a blessing in disguise. Don't try to stop the movements. I, I tried to tell myself that the Buddha had gone through six years of uh, කියන්නේ uh, uh, I tried to tell myself that the Buddha had gone through six years of uh, hard life, and for my, me to have a few jerks shouldn't matter. But <laughs> it still was very hard to uh, uh, keep mindfulness there because very the uncomfortable. Buddha's effort, the Buddha say it is for the, the omniscient knowledge. We are not going for that first class one. We are compromised for the, the usual enlightenment. They are the Buddha says, you are nothing to worry so much of a rigorous imprisonment or rigorous punishment. He says, I have done it. I I am not appreciating it. I Now I found the middle path. When you are going along the middle path, then nothing to worry about this much of extremes because now we have trodden the path and path is fairly clear. So we read the Buddha in order to understand whenever you go for the maximum omniscient knowledge, uh, how much you have to sacrifice. But since we have the dispensation of the Buddha, we have nothing to worry about that much. But it's a good example to tell that this is the way the Buddha, with all the merits and all the perfections, he underwent. And when we are doing, we also see them amplified, but nothing nothing increased as such. It's just a, just a matter of amplification. Clarity increases sensitivity increases. So you must be, in future, you may go prepared, then it is not much of a problem. So is it a sign of not being uh, strong uh, mindfulness at the time? It not, is not, enough mindfulness at the no, time. No, it is enough mindfulness. Mindfulness is increasing, but the fear of the body and fear of the life uh-huh. is uh -huh. overshadowing the performance of mindfulness. So you have to give the attention, you have to give the prior to the mindfulness, knowing at that time the fear can happen, at that time can body can shake, and the threat can happen, but still you can see mindfulness is performing in a brilliant way. And there, there's a silver line in the dark cloud. You can see mindfulness is, it has taken the helm. It is now driving the show. Thank you, Saranai Bhante. ගරු ස්වාමින් වහන්ස අවසරයි සමත භාවනාවට සමත භාවනාව වඩා විදර්ශනා වැඩිමින් විදර්ශනා ඥානෙ වැඩි දියුණු කර ගැනීමට හැකි බව අසා ඇත විදර්ශනාව ආරම්භ කළ යුත්තේ සමත භාවනාවේ සිත කුමන අවස්ථාවට පැමිණ විටද කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේ තිරුවන් සරණයි ඔය දැනට තමන්ගේ තියෙන தත්ත්ව විස්තර කෙරුවොත් මට හිතා ගන්න පුළුවන් මම භාවනා කරනවා මට මෙන්න මෙතන මට වැටහෙනවා. නැත්තම් ඒ කියන එක නා තමන් මේ සමත භාවනා කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් වර්ණනනවා නම් ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. නැත්තම් අපි දන්නේ මේ අහසේ තියෙන එකක් ගැන මේ කතා කරන්නේ. ඒකට තොරතුරු ටිකක් අවශ්‍යයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට දැන් විදියට පරියංක භාවනාවේදී ඉඳගෙන හිටින ඉරියව්ව ආනාපානේ වැටහෙන්නේ නැහැ ඉඳගෙන ඉන්න ඉරියව්වට තමයි හිත යොදන්නේ ඊට පස්සේ අර නිදිමත වගේ එන්නේ ඇවිල්ලා දැන් නිදිමත ඕවකම් කරලා මේ ඉඳගෙන ඉන්න බව දැනෙනවා ඒ වුණාට සිතුවිලි හොඳටම අඩු ගතියක් දැනෙනවා කොහොමද දන්නේ හිත ඉඳගෙන ඉන්න බව දන්නවයි කියලා සාතික් කළා කියන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද මොකද්ද සාක්කිය කියන්නේ ඉඳගෙන ඉන්න ආසනයේට කකුල වදින තැන් ඒවා දැනෙනවා ඒ ඔක්කොම ඉතින් සුද්ධ විපස්සනා තමයි ඒ කියන්නේ දැන් සුද්ධ විපස්සනාවෙන් ඉඳදී ආය වෙන මොනවට හරවන්නේ මේක දැන් ඇයි ඒක හිතුවද ඒක සමත භාවනාව කියලා නැත්නම් ඔය විදිහේ ප්‍රශ්නයක් මතුවෙන්නේ කොතනද? ওই කියන ප්‍රකාශය ප්‍රශ්නේ කිසිම සම්බන්ධයක් නැහැ. නැහැ සමහරවිට දැන් විදර්ශනාවේදී දැන් දැන් තමන් මම කියලා කියන්නේ කවුද කියන එක අර කියන්නේ සක්කාය දිට්ඨිය අඩු කරන්න නැති කරන්න අපි මම කියන්නේ කවුද මෙතන මම කියලා හිතුවට කන බොන ආහාරයෙන් හැදිච්ච රූප කොටස් ටිකක් නේ තියෙන්නේ කියන එක ඒක අර දැන් නිකන් හිතනවට වැඩිය සිත සමාධිගත අවස්ථාවකදී බලනවා නම් ඒක හොඳට දැනෙනවා කියලා අහලා තියෙනවා ඒකයි මම සමාධිය සමත සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් ඉතින් එතකොට මේ විපස්සනා සමාධිය කෙරෙන වෙලාවේදී ওই ප්‍රශ්න අහන්නේ අර විපස්සනා සමාධියට බාධා කරගන්නම තමයි. ප්‍රශ්නේ අනිවාර්ය බාධාවක්, අනිවාර්යම සැකයක්, අනිවාර්යම ශ්‍රද්ධාව නැතිකමක්. කියන්නේ තමන් කරගෙන යන වැඩේ පිළිබඳ තමන්ට සැකයක් තියෙනවා. ඉතින් මේ විදිහ තමයි මාරේ ඇවිල්ලා අපිට බෝල දාන්නේ කීක. මේ අර කරගෙන ලස්සන වැඩේ කරගෙන යනකොට පොඩ්ඩක් හුන් අතර වෙන්න කවුරු පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා අර ඔක්කොම නතර කරලා පැත්තකට හරවනවා. ඒකට තේරුම් අරගන්න ඕනේ මෙයාට කරන්න පුළුවන් අපි මෝඩ වුණොත් විතරයි. ඊට පස්සේ කියතේ හරි ප්‍රශ්න අහතක් අපි යන්කෝ අහුවෙච්චල ගමන යන්කෝ කියලා ගියොත් ඒ ගමන කියලා බලනකොට ප්‍රශ්නෙත් නැහැ. උත්තරෙත් ලැබිලා. ඒක නිසා මේ අතරමඟදී පොළු දාන එක ඒකට තියෙන හිතේ තියෙන ෂටගති මායාවී ගති ඉතින් ගෑනුවාට 64ක් දබෝද තියනවානේ. ඒකලා එකක් ඔය. පිරිමින්ගේ තඩුවක් නෑ 65ක් විතර තියෙනවා. ආඩුවක්ම නෑ ඒත් ඒත් ඔය જાතිම තමයි නමුත් අර පට වැඳිලා තියෙන්නේ තිය. මේ ලස්සනට වැඩේ යද්දි සැකයක් ඇති කරගන්න. අද අද අද පෞල් කඩා හිරෙන තියා බලනකොට කිසිම හේතුවක් නැතුවනේ මොකද්දෝ සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු ආවිලා පොඩ්ඩක් කුත්තු කරන ඕකට. යා ඒ අහන්න ඕන මනසෙන් අහන්නේ නැහැ. අහලා බලන මිනිස්සුන් අහන්නගත් කාරින් අහන දුන් දන්නවනේ. මේක බවාගෙන කන හැටි. ඒස අහන්න කෙලින්ම මම මේ දැන් ඉන්නේ විපස්සනාව ගණන් ඒකත් මේ එන්න බැවෙන්න බැවෙනවා තේරෙනවා තමයි ටික ටික. ඉතින් ඒකයි මේ අතරමඟ වාහනේ නතර කරලා මේ වටපිට යන්න හදන මේ පාර ක්ලියර් වෙච්ච වෙලාවේ ට්‍රැෆික් ජෑම් එක නම් ප්‍රශ්නයක් නැහැ. පාර ක්ලියර් වෙච්ච ගමන් නතර කරලා ඉවරලා ට්‍රැෆික් ජෑම් එක එළියට ආවම දැන් තේ ටිකක් බිලා චූ කරලා එහෙම යන් කියලා ඉතින් පාරේ නතර කරා. අම්බෙච්ච ඵලයන් ගමනේ මං කියන්නේ. උපයාගත්ත පාර. එචා ඔය අහන ප්‍රශ්නේ සහ කරන ප්‍රකාශයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒනට ඉදිරිපත් වුණාට ස්තුතියි මම බැනුම් අහන්න වෙන බව දැනගෙන. ප්‍රශ්න නම් ඉවරයි. ඔව් එතකොට අපිට තව තව කාට හරි වෙන ඒ වගේ මේ මයික්‍රොෆෝනිය අපේ මේ સમાප්ත සඳහන් කිරීමට යන්න ඉස්සෙල්ලා වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා. Did the end of the question written questions? අවසරයි ස්වාමීන් වහන්ස මේ දින කීපය ඇතුළතදී මේ භාවනා සමත භාවනාව කරගෙන යනකොට ඔබ වහන්සේ මේ උත්තර දීපු ගොඩක් ප්‍රශ්න වගේ මටත් තිබුණා අර උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරගෙන යනකොට ඒක දැනෙන්නේ නැතුව ගියා ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නකොට සිතවිලි ආවා ඒකත් ඒ සිතවිලි ඔස්සේ යන්නේ නැතුව මූල කර්මස්ථානයේට සිත තියාගෙන හිටියා හැබැයි දැන් මට අර ඊයේ කිප දෙනෙක් කිව්වා වගේ නින්ද එනවා ඊට පස්සේ හැබැයි නින්දෙන් ඇහැරුණාම මම ආයෙත් බලනවා අර මේ පිම්වීම හැකිලිම නැති වෙච්ච එක එහෙමම තියෙනවද මම ඉඳගෙන ඉන්නවද කියලා. ඒතකොට මට මම රියලයිස් කරනවා මම මේ දෙක මට මේ දෙකම දැනෙනවා. හැබැයි ආයෙත් නිින්ද යනවා. ඉතින් දැන් ඔබ වහන්සේගේ මම කලින් අහුවා ප්‍රශ්නේ ඔබ වහන්සේකව දිගටම ඒක කරගෙන යන්න කියලා කරන දෙම තමන් ඊයේ පෙරේදයි අදයි ඒක කරා හැබැයි තාම එහෙමමයි ඒක මේ ඊට පස්සේ දැන් මට අනිතික තේරෙනවා මම එහෙම නින්ද ගිහිල්ලා හැරෙනකොට මම ඉස්සරහට නැමිලා ඉන්නවා කියලා. ඊට පස්සේ මම කෙලින්ම නැමිලා ඉන්නකොට මගේ පප්‍රිකන් පිට හිර වෙලා වගේ දැනෙනවා. කෙලින් වුණාම ආයිත් එඟට ලොකු සංගීතයක් දැනලා අර මුල අර උදරේ සිහින ගතිය ආයිත් දැනෙනවා. එතකොට ඒක ඇඟට සනීපයක් දැනෙනවා. මට අහන්න ඕනේ එතකොට භාවනාවට බාධාවක් වෙනවද මම මොකද මට හිතෙනවා අත් දෙක හොලවන්න කකුල් දෙක හොලවන්න බෙල්ල දිගාරින්න හිතෙනවා. ප්‍රශ්න නැහැ කරලා බලන්න. එහෙම කරලා බැලුවට පස්සේ නින්දකට පස්සේ වගේ තමයි තේරෙනවා නම් ඒ වෙල්ල දිගාරිට පස්සේ කොන්ද දිගාරිට පස්සේ අත හෙල්ලුවට පස්සේ සතිය පිහිටනවයි කියලා. Tamanට තේරෙීමේ ඉරියව්ව වෙනස් කරන එක සතියට බලපෑමක් තියනවද නැද්ද කියලා කරලම බලන්න ඕනේ. නින්ද නාම ධර්මයක්. මේ කරණ දන්නේ රූප ධර්ම මාර්ගයෙන්. ඔක්කොම ආර්ය පරිශ්‍රණ ඇතුළට වැටෙනවා. කොයි දේ කරලා බැලුවත් දැන් අපි වතුර රත් කෙරුවත් අයිස් කෙරුවත් වාෂ්පීකරණය කෙරුවත් වතුරේ තෙත ගතිය නැති වෙන්නේ නැහනේ. වතුර කියන්නේ තෙත. ඉතින් ඒ නිසා ඒක කැටි කරලා බලන්න දමලා ගහන්න පුළුවන් තරමට ගත්තත් ඒකේ තෙත ගතිය තියෙනවා. දිය ගතිය වතුරේ දිය වතුරෙත් තියෙනවා. වාෂ්පීකරණ වෙච්චහමත් තියෙන. ඒ වගේ සතිය ඔය මොනවා තිබුණත් තියෙන. දැන් ඔය තාම කතා කරන්නේ ඒක උරගා බලමින් ඉන්න වෙලාවක්. පටන් ගන්නකොට පටන් අරගත්තේ මගේ පපුව කීරි ගහිලා ගියා. මේ කරගෙන යන සමත භාවනාව කියලා. මේකටයි සමත භාවනාව කියන්නේ. මේවා සතිය. ඉතින් ඒ වගේ මේ ගෑනු කෙනෙකුට පිරිමි කෙනෙක් කියලා ලේබල් එක දාගත්තට පස්සේ එහෙම නැත්නම් ගොනාට දීපු වේත් රාළ බීලා රාළගේ වේත් ගොනාට දුන්නට පස්සේ කකුල යන්නේ ගොඩ මානෙට ගොන කුලකේ ගෙවිලා වගේ භාගයට තමයි. ස්වාමිනාසික මට එතන වැරදීම කියන එක කියුණේ මම පරයන්ක භාවනාව කියලා තමයි පාවිච්චි කරන්නේ. පටන් අර ගන්නවා කියනවා මම මේ කරන සමත භාවනාව කියලා. ඉතින් ඒ වෙලාවේ ඉඳලා මගේ හිත පපුවට දමලා යනවා එන්නවා කියලා. මේ දවස් හතක් භාවනා කරලා සතිය සතිය සතිය සතිය සතිය කියලා තියෙද්දි එළියට ගිහම සමත බෝඩර් එක බෝඩ් එක අරගෙන එළියට යනවා. නින්ද නෙවෙයි යන්න තියෙන බඩේලිය ගියත් පාස්නේ. දෙන්න දෙන්න කිසිම තමාවක් දෙන්න. මොකද අනිත් දවසේ දුන්නොත් එහෙම අනිත් දවසේ මම කරගෙන යන සමත භාවනාව කියලා කෑ ගහයි. සමාව නොදී ඉරපුවාම නින්දන එකත් අඩු වෙනවා. ඒ නිින්ද යන එකේ ලස්සන පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසේ නිින්ද බොහොම ඉස්සලා යනකොට බොහොම තදින්ම යනවා. අඳුන ගන්න බැරි තරම් පස්සේ අපි ටෙක්නික් එක දාලා බලනවා නිින්දෙන් පස්සේ සතියට එනවද කියලා. එනවා ඒත් නිින්ද යනවා. නමුත් අර නිින්ද කියලා පවතින කාලේ එන්නේ එන්නේ එන්නේ ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැනගන්නවා භාවනාව හරි කියලා දැනෙනකොටම ඊගාට දැන් නිින්ද යන තමයි හදන්නේ කියලා. ඒතකොට නිින්දට මුලත් අහු වෙනවා පස්සෙත් අහු වෙනවා. මේ හරියනවා භාවනාව හරියනවා කියන්නේම සියලු කරදර නැති උනායි කියන්නේ මොදොයි. දතේකක්මක් හරි බඩේකක් හරි කොන් දෙකක්ම තියෙනවා නම් ඒක චරිචුරු ගගා ඉන්නවා ඒකට. හැබැයි එතකොට ජොලියක් තියෙනව නේද නැහැ. ඉතින් ওই දෙක නින්දට ඉස්සෙල්ලා මෙහෙමයි පස්සේ මෙහෙමයි කියන දෙක ඇල්ලුවට පස්සේ එමීට දෙක ලං වෙනවා. ඒකෝට කවදා හරි පුළුවන් වෙයි. ඒක ඇත්තටම අමර දෙයක් නෙවෙයි. නින්ද වගේ ඉන්න වෙලාවේ මම දැන් ඉන්නේ නින්ද කියලා දැනගන්න පුළුවන් වෙන වෙලාවක් එනවා. දැන් තියෙන එක දන්නේ නැහනේ. ඒක ඩක්කලා ගියා. ඊට පස්සේ නැවත අවදි වුණා. එතන තියෙන හිස්තනක් වගේ. නමුත් මේ මැදට ගිහිල්ලා දැන් කිසිමුකුත් නැති තැනක වේදනාවකුත් නැහැ. අරමුණක් නැහැ. මූල කර්මස්ථානෙත් දැන් නිින්ද නිින්ද ඉන්නේ. හැබැයි මට මොකක්වත් වෙලා නැහැ. අන්න එතෙන් යනකොට ඇඟ නිකම්ම නැගිටිනවා. තාම ඒකට අපි සම්මාදම් සමාදම් වෙලා නැහැ. මොකද හේතුව ලින්දට තියෙන බය තියෙනවා. සතිය පිළිබඳ සද්ධාව අඩුයි. සතිය පිළිබඳ විශ්වාසය අඩුයි. ඒනේ දෙපැත්තෙන් හිර කරන දඬුවම් හිර කරනවා වගේ නින්දෙන් අවදි වුණාට පස්සෙත් දන්නවා නින්දට යන හැටිත් දන්නවා. එතකොට වෙලාවක මම දැන් ඉන්නේ නින්ද නෙවෙයි ඇත්තටම කියන්නේ හිත තැඟවි ගැනීමක් කියලා. ලීන වෙනවයි කියලා, නිලීන වෙනවයි කියලා. ඒ ලීන නිලීන භාවයේ ඉඳදී අවදි වෙන්න පුළුවන්. ඒක අමුතුම කියනවනම් අපේ යටි හිතට අවදි වීම කියලා එකට කියනවා. උඩු හිතේ ක්‍රියාකාරකන්තියදී අපිට ඒක වාර්තා කරන්න පුළුවන්. යටි හිත වාර්තා කරන්න බෑ. ඒකෙදී අපි අපි මම නෑ. දැන් හිතන්නේ එතෙන්දිත් මම ආවයි කියලා. ඒ කියන්නේ හීනෙකදී දැනගන්න පුළුවන් උනොත් මම ඉන්නේ හීනෙක් කියලා. අභිඥා හයම හම්බ වෙනවා කියන. හීනේ දන්නවනම් හීනෙක ඉන්නේ කියලා. ඒකේ වතුර ඇවිදින්න පුළුවන්, පියාඹන්නත් පුළුවන්, ඔක්කොම දේ හිත වෙනවානේ. අපිට වෙලා තියෙන්නේ හීනෙකට ගියාම හීනෙට අවදි වෙන්න බෑ. අවදි වෙන්න පුළුවන් ඔය ක්‍රමයට. ඒකදී ඔය මෙල්බන් වල ගෑනු ළමෙක් මට ලියලා තිබුණා ඊමේල් එකක් අවුරුදු 7යි. ඒ ළමයා ලියලා තිබුණා ස්වාමීන් වහන්සේ මම මේ ලියන්නේ මම එක දවසක් සතිපාසලට ගියා. ගියාට පස්සේ මේ සතිය කියන එක මට කියලා දුන්නා. හරි ෂෝක් ස්වාමීන් වහන්සේ මොකද මට හීනෙන් බය වෙන රෝගයක් තිබ්බා. මම නිදාගත්තා හීනෙන් බය වෙනවා. මම දැන් කරන්නේ නිින්දට යන්නේ සතියෙන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට දැන් නිින්දෙන් බය වෙන එක නෑ. අවදි වෙනට හරි පුරුද්දයි මම අන්තිම වාක්‍යය තමයි මම දැන් නිින්දදී දන්නවා මං ඉන්නේ නිින්දදී කියලා. නාකි වෙච්ච එකේ දෝෂේ තියෙන. අවුරුදු 7 හිටියනම් ඕක අල්ලනවා. සමහරවිට එතනදී නිින්ද යාගෙන එනකොට තේරෙලා දැන් මේ අර ඇඟට දැනෙනවා මේ නිින්ද යනවා කියලා. එතකොට එතන සතිය ඩබල් ඩෝස් දාන්න ඕනේ. සතිය ඩබල් ඩෝස් දාලා බලන්න ඕනේ. දැන් මෙතෙන් යන්න හදන කිසිම ගැටුමක් නැති පූර්ණ විවේකයට පූර්ණ හුදේකලාවට පූර්ණ සුඛයට පූර්ණ ක්ෂණ සම්පත්තියකට. ඒ සම්පත්තිය අපිට බිඳ ගන්න විදියක් නැහැ. මොකද අපි ඒකට බයයි. අපිට ඒකට අවශ්‍ය සතිය නැහැ. ඒකට ගියාට පස්සේ තේරෙනවා මේ ලෝකෙම ඉඳද්දි මේ ලෝකෙ නෙවෙයි. මේ ලෝකෙම ඉඳද්දි මේ කයමයි, මේ ගානුකමමයි, මේ මෝඩකමයි ඔක්කොම තියෙනවා. කිසි දෙයක් ගෑවෙන්නේ නැතිලා ආයෙ එළියට ආවොත් අම්මා ඇති කියලා කක්ක ගෑවිච්ච ගමන් ඔන්න තේරෙනවා. එතකොට තේරෙන සමිනහස වෙලාවක නිකන් විකාර සිත්විලි වගේ එනවා. එතකොට මට හිතෙනවා මේක මං හිතන දෙයක් නෙමෙයි මේක මගේ ඔළුවට එන දෙයක්. කියන එක මට හිතෙනවා ඊට පස්සේ මං ඇහැරුණාට පස්සේ මට හිතෙනවා මට නිින්ද ගියා මට මේ විකාර අදහසක් ආවා කියලා මං ආයෙත් අර මේ උදරය මේ සියුම් ගතියට හිතම ගන්න මට සමහරලාට මම හුස්ම ගන්න try කරන අමුතුවෙන් මට හිතෙනවා මං හුස්ම ගන්න උත්සාහ කරනවා කියලා ඒ වෙලාවේ ඔබ වහන්සේත් කිව්වා අර නැති වෙලා යන එක ආසාවට ඒ අර වතුර ගහගෙන යන එක පිදුරු ගහේ හරි එල්ලෙනවනේ මම සක්කාය දිට්ඨිය විඥානේ නැති වෙන්න හදන දැන් ගෙවි ගෙවි යන වෙලාව. එයා දන්න දහංගට ඔක්කොම දානවා. දාන වෙලාවේදී කොයි දේත් ප්‍රයෝජනට ගන්නවා. ඒතකොට තමයි අපේ ෂටගති, මායාවී ගති, අපේ චින චපල ගති එළියට එන්නේ. ඒ වෙලාවේදී විතර නැති වෙලාවට හොඳට කන්න බොන්න තියෙන ලායි කවුරුත් මහත්ම ගති තියෙනවා. කාගේ ලංකවත් නැහැ ওই මොකක්වත්. මොනාරි පොඩ්ඩ අඩු වෙන්න ඕනේ. අපි මල්ලෙන් හරි කොල්ලෙන් හරි වැඩේ ගහලා ගහන හැටි දැනගන්න ඒ එතෙන්ද දෙන්න නිසා මේ සක්කාය දිට්ඨියට අභියෝගය යන්න ඕනේ. විඥාණයට අභියෝගය යන්න ඕනේ. ආහාර නැති වෙන්න ඕනේ. පොහොර නැති වෙන්න ඕනේ. එතකොට එයා සවරම් කෙලින්න පටන් ගන්නවා. සෙල්ලම් පටන් ගන්නවා. ඒකට ෆුල් සම්පූර්ණ ටෝච් එක ගහලා බලන ඉන්න ඕනේ. ඩ්‍රැකියුලාට ලයිට් එක ඇල්ලුවා වගේ මෙයා දාන සෙල්ලම් ටික. දෙන්නෙක්ගේ වෙනසක් නැහැ. කොයි එක්කනගේත් එකම තාලෙට යන්නේ. ඒ ෂටමායවි ගතිය ඇතින් නැත්නම් යටිහිත අතින් අපේ කිසිම වෙනසක් නැහැ. ඒක නිසා ඒකට කාල් ජුන් කිව්වේ යුනිවර්සල් අන්කන්ෂස් කියලා. ඔක්කොටම පොදු අපි ඔක්කොට මේකයි තියෙන්නේ. ඒ අටහිතාතින් අපේ ඥාන පරිමකමක් මොකක්වත් නැහැ. උඩුතේ තමයි ওই මායාවල් ටික 64 ඔක්කොම තියෙන්නේ උඩ කෑල්ලේ. ඔය ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා කියනවා. යට ගියාම ඔක්කොම මනුස්සකම විතරයි තියෙන්නේ. ඔක්කොම කරන්නේ බොරුව තමයි. ඔක්කොම ෂටම තමයි. ඔක්කොම ආය ඔක්කොම කක්ක තමයි. ඉතින් හොදලා ගන්න සන්ලයිට් දැම්මත් ඔච්චරයි රින්තෝ දාලා හේතුවත් ඔච්චරයි ලක්ස් දැම්මත් ඔච්චරයි කක්ක කක්කම තමයි. ආයෙ එන්න එපා. ආයෙ එන්න හිතානේ යන්න එපා. මෙතන වාසරණේ සම්නාස්. Mm. When I last saw uh, Sayadaw Vivekananda, uh, I think he's a contemporary of yours, yes? Um, cause the, the question of the unconscious came up and, um, Venerable Sayadaw said, "Oh, there's no such thing as the unconscious. You're either conscious or you're not conscious. There's either vijnana or there is not vijnana." But I have been thinking about this, pondering it on and off over the intervening couple of years, and it occurs to me that there's a, a, a concept in Buddhism of ogha, the the ogha, ogha. ogha the the the floods. floods. of becoming. And it seems to me that there can be the the power of those oka, the floods of becoming, could really influences how we act in every day without it necessarily manifesting as a mental object that can have the, the contact and vinyana coming up. So I'm wondering if if it's correct or incorrect to perhaps think that the Orca is a similar sort of, has some correspondence to what Western psychology thinks of as the, the unconscious. Yeah, two ways. One thing is there's a concept called asampajana sankara. Mind is working fully consciously or sometimes due to your past tendencies, due to your habitual uh, the dispositions directed dispositions, habituation, uh, all the kind of thing, whenever there is no transaction take place, that takes the upper hand and it happens, but you are not appreciating it, but happens. You can't deny that I am not there, but I am, but it is already prepared past thing. It is called asampajana, that means you can't take the responsibility here and now, but it is already written in the past. They are the habituation, they are the tendencies, directed dispositions and they never appear or even if they appear, you, when you are conscious, uh, they are, you can't isolate, delimit them. You have to uh, separate them. Here it happens. The second thing is uh, the concept of healthy ego uh, that means you have ego or no ego, you have the conscious or not conscious. But the Buddha in the Pottavada Sutta, in this discourse also I try quoted in number of times, uh, you take intermittent, intermediate ego steps in order to get rid of your total ego to the less ego and then another less ego, another less ego, replacing it. And that is being translated into English, into of course the popular English, the healthy ego. You take, you replace the, your ego manifested ego. With the non-healthy ego, you reduce, take you to the body. And the once that is successful, take consciousness limited to your, your primary object. That is one materiality. So, and when that happens, you can let that material also disappear and then consciousness will subtle matter as the foothold. So each time you can see in between conscious and no conscious in between some other stages, pivotal points, reference points. Uh, pivot, pivotal points and they are, the Buddha is using them. Uh, some some monks I have seen, they are deny vehemently, no, no, no, no, no such a thing like. But the Bhattapada Sutta, the Buddha take in terms of perception. He take uh, different layers compromise for your body, take this as ego. And then give up the whole sensuous world and the sexual world. And be with it. And while being there, compromise for you only the primary object, then you give, give up the sensuous and sexual as well as the body, only be with the, the primary object. And that also when it is dwindling off, take the pivotal point only from the subtle matter or no matter and now one after the other the your foothold, your foundation, your pivotal point, your reference point becomes subtle and subtler and subtler. So these are very scientific, strategic ways. A German mind can't understand Vivekananda. It's a square mind. it's true. <laughs> I know him. I know him. Yeah. I invited him to the conference, but he told he's so busy. He has never been to Sri Lanka. I asked him to come and pay visits to the, our ruins and all the kind of thing. He's so devoted monk. He will be very appreciating. And uh, so he is still having the square mind. He does put a rocket under your practice, though. He does do that, for sure. <laughs> How does that um, is it upakalisas or anukalisas, the underlying tendencies? Yeah, that's. Uh... Uh, upakalisas, underlying tendencies are two different, but uh, often underlying tendencies are appear like upakalisa. They uh, disguise as good things, so you protect them. That is the way in our day-to-day -day life. The when the other uh, obsessional kind and the transgressional kind of defilement goes, then you can see the serpent as it is then you can see how much you have fertilized it so far, how much you have mm, give the nourishment. And when isolated only, you can see the bugger, you can see the fellow, the serpent. Till that you can, you, you, under, you, you, you can't believe your ignorance. You can't believe your stupidity. You can't believe your darkness, how much you have, how much you are in a day-to-day life fertilizing. The tendencies because they appear like a friend so that's why the Mahayana books it says, at the dusk when the robber, the burglar is coming to your house, if you're going to hug it and accept him, uh, the bug, uh, robber as your son, what will happen? If you consider him as a relative, that is what we do day to day whenever you are mindful, not only the mindfulness, still you have to go with the clear comprehension. And there you can understand really what we are feeding, what we are fertilizing, all these tendencies. And think other people can't see it, but other people can see. Even a child can see. Non-Buddhist, non-meditating child can see what a foolish thing we are doing, but we shut up. He says, so you are still child, don't talk. Listen to me. Oh, thank you very much, Bante. Mind you, I do quite like Vivekananda's venerable stra- square mind. It suits me. <laughs> Square mind, German mind. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පරණ ප්‍රශ්න මේ අද ප්‍රශ්නයකට උත්තර වශයෙන් කිව්වා කුණාටුව තියෙන වෙලාවේ භාවනාවේ ප්‍රගතිය බලන්න එපා සතිය. නැව බදවන්න එපා කියලා කුණාටුව තියෙන භාවනා ප්‍රගතියක් කිව්වා. කුණාටුව තියෙන වෙලාවේ නැව පදවන්න එපා නිශ්චල වෙනකම් බලන් ඉන්න කියලා වෙන විදිහකට කියනවා නම් භාවනාවේ ප්‍රගතිය බලන්න එපා සතිය පිහිටවගෙන ඉන්න කියලා. ඔබ වහන්සේ කරුණා කරලා ඒක තව දුරටත් පැහැදිලි කරලා දෙනවාද භාවනාවේ ප්‍රගතිය බලනවයි කියන එකයි. ඒ ලියුම කියවලා තිබුණ නිසා කියන්නේ මේ වෙලාවේදී මට භාවනාව වඩා ගන්න බෑ වඩා දියුණු කර ගන්න බැරි වුණා කියලා කියලා තිබුණා. ඔය භාවනා දිනුව බලන්න යන්න එපා. භාවනා නූල කඩා ගන්න නැතුව තියාගන්න. හැමතිස්සෙම සතිය පිහිටව සතිය අතිය තියෙනවා නම් එච්චරයි වෙලා. ඔය විපස්සනා ඥාන ඕනෙත් නැහැ, සෝවන්න ඕනෙත් නැහැ, ධ්‍යාන ඕනෙත් නැහැ. පණනලකට ගහේ තියෙනවා නම් එච්චරයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපි එදා අර විතක්ක సంతාන සූත්‍රයේ ඉදිබුවා එයාගේ ඔළුවයි කකුල් හිම ඇතුළට ගන්න එක ගැන කතා කරපු නිසා මේක රෙලෙවන්ට් කියලා හිතනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි හිත ඇතුලේ ඇතිවෙන විතක්ක මනෝ සංචේතනාව මගින් ආපහු අර සලායතන වලට පස්ස කරලා එළියට දැම්මේ නැත්නම් අපිට කිසිම විදිය සංස්කාරයක් හැදෙන්නේ නැහැ කියන එක මට තේරෙනවා. ඒ කියන්නේ උපාදානය කරන්නේ නැහැ කියන එක තේරෙනවා. මට තේරෙනවා කියවනම් කෙලවිලා. උපාදානිය වෙනවා කියන එක මේ කතා කරන පුද්ගලයාට තේරෙනවා. එන්නේ ඒ පුද්ගලයාගේ මොඩකම තමයි මට පේන්නේ. සයිනන්ස් මගේ මොඩකමක් තියෙනවා. එතකොට ප්‍රශ්නය එතකොට අපි මනසේ ඇතිවෙච්ච විතක්ක දැන් හැම වෙලාවෙම කුසල් විතක්ක නෙමෙයි ස්වාමීන් වහන්සේ අපි කෙනෙක් ගැන තරහක් ඔක්කොම අකුසල් විතරයි. තරහක් වෙන්න පුළුවන් ඊර්ෂාවක් වෙන්න පුළුවන් ඒක පිටට දැම්ම නැත්නම් උපාදානයක් නුන පළියට ඒක හොඳ වැඩක් නෙමෙයිනේ. ඉතින් දැන් හිත ඇතුලේ තියාගෙන ඉන්න එකත් හරිම භයානකයි ස්වාමීන් වහන්සේ. හිත ඇතුලේ ඇති වෙනවා දැන් පිටට දාන්නේ නැහැ. ඉතින් කොහොමද ඊටු ටික දිනු කරගන්නේ? ඒ තමයි මේ වෙලාවේ ඉබ්බ කටට ගන්නේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් තමන්ගේ කටු ටික ඇතුළට ඇතුළට ගන්න ආසේ තමන්ගේ මනෝවිතක් පාලනය කරගන්න කියනවා කුණාටු වෙලාවේ නැවපදින්න එපයි කියන එක කියන්නේ. මේ වගේ හසීරු වෙලාවක කරන්න යන්න එපා. ඒ වෙලාව කරබනේ ඉන්න දැන් මේ ඉවලෙක් ඇවිල්ලා පෙරලන්න හදන වෙලාවේ අඬ පුප්පන්න ගියොත් මොකද වෙන්නේ? ඉවල කනවා. ඒ වෙලාවේදී අඬ ඇතුළට අරගෙන ඉන වෙලාවේදී කැම ලැබෙන්නේ නැහැ උට. මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් දන්න මේ අනතුරුදායක වෙලාවක තමයි මේ මනෝවිතක්ක ඒ විදිහට නතර කරගන්න කියන්නේ. අනුතරක් නැත හොඳට බහන වැඩන වෙලාව ඒවා එනකොට ඒවත් එක්ක අපි වැඩ කරන්න දෙනවා ඒවත් එක්ක බලන අනුතර දානවා. භාවනා කරන වෙලාවට නම් මට මනෝවිතක්ක ගැන ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. ආවත් මනෝවිතක්ක ආවත් ප්‍රශ්නයක් නැහැ මොකද අංග ආයුධ ටික තියෙනවානේ අපි ගා. ඒ වෙලාවේ මේ භයානක දෙයක අනුතරක සීයාවක් හෝ කුණාටුවක් නැහැනේ. කුණාටු වෙලාවේ තමයි බුදුරජාණන් සඳහන් කරන්නේ සත්‍යයේ උප්පජ්ජති කෝදහං සතං භන්තං භ්‍රන්තං වදාහරයේ තමහං සාර්තිං බ්‍රූමි රශ්මිකාහෝ ඊතරෝ ජනා රතේ ලිස්සන වෙලාවේ ස්කිට් කරන වෙලාවේ භ්‍රාන්ත රතයක් යම් ආකාරයට පාරෙන් පෙරලෙන්නේ නැති වෙන විදිහට දරාගෙන ඉන්නේ කොහමද එයාට මම දක්ෂ රත රතාචාර්යවරයෙක් කියනවා. ඒ වෙලාවේදී රතේ පාලනය කරගන්න බැරි නම් ඒක නිකන් තෝල්ලනු අල්ලන මෝඩෙක් විතරයි කියලා කියනවා. දැන් රතේ ලෙස්සන වෙලාව. ස්කිට් කරන වෙලාවේ ගමන යන්න හදන්න එපා දැන්. රතේ නතර කරගන්න බලන්න. ගුණමටෝ ආපු වෙලාවේ මුණව නතර කරගන්නයි ඕනේ. ඒ වගේම අපිට අනතුරක් ආපු වෙලාවේ මනෝවිතක්ක විහිදෙන්න යන්න එපා. වෙලාව විහිර කරගන්න ඕනේ. අනික් වෙලාව වෙනවනේ අපිට හොඳ සතිය තියෙනවා, සමාධිය තියෙනවා, සීලිය තියෙනවා. සද්ධාවේ ඒ වෙලාවට ඔක්කොම මනෝවිතක්ක එළියට එන්න ආරින්නවා. තුවාලෙන් සරවට කෙළියට යන්න ආරින්නවා. ඒ කරන්නේ ගුණාට වෙලාවක නෙවෙයි. බ්‍රහන්තරතයක් තියෙන වෙලාවක නෙවෙයි. හොඳයි. ඉතින් මේ දෙක හොඳ එනකොට තේරෙන්නේ නැහැ. අර භ්‍රාන්ත රතියක් තියෙන යුද්ධයිද රහත් වෙන්න හදනවා. එලා රහත් නෙවෙයි බෙල්ල කඩා ගන්න නැතුව ඉන්න එක විතරයි කරන්න ඕනේ. ඒක නෙවෙයි දිනුව බලන වෙලාව. ඒ වෙලාවදී කරන් තියෙන්නේ රතේ පෙරලා ගන්න යන්න එපා දැන්. නැව පදින්න යන්න එපා වෙලාවේ. ඉබ්බ කට්ට එළියට දාන්න යන්න එපා. අඬු අකුලගෙන හිටපන්. අඬු අකුලන හැමදාම ඉන්න බෑ. ඔය කෑම හොයන්න යන්න ඕනේ. ඊට වඩා ඉබ්බියක් හොයාගන්නත් එපායි. නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. ඒව මොනක්ක කරන්න හම්බ වෙන අඬු අකුලගෙන. මේගොල්ලෝ හිතනවා දිගටම අඬු අකුලන් ඉන්නයි බුදුහාමුදුරු ඇවිල්ලා තියෙන කියලා. බුදුහාමුදුරු නම් මේ බරපතල වැඩ ඇතුව සිත දනුවක් නේ අපිට තියලා තියෙන්නේ. නේ සෙල්ලම් කරපියව ඕන එකක් කරපියව සතිය තියාගන්න. අනතුරක් ආවනේ ටක් ගාලා ගත්ත ඇතුළට අනතුර යනකම් හිටියා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. පින් ගොඩක් පින්. දෙවෙනි ප්‍රශ්නය මේ අභිධර්මයේ ගැන හුඟක් මේ සුවිස්තර සහිතව දේශනා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. අන්තිම අවවාදයේ හැටියට අපිට දීලා ගිය අවවාදයක් තමයි සිතුවිලි නැතුව ඉන්න. ඉතින් ඒ හාමුදුරු ගිය දා ඉඳන් මම මේ හුඟක් විශේෂ මහන්සියක් ගත්තා ඒක කරන්න මට තේරුම් ගත්ත මගේ ජීවිතේ මම ওই අනුන් ගැනයි හැමෝ ගැනම හිතන වෙලාව තමයි මේ නාන වෙලාව. එච්චරමයි මං හිතන්නේ වෙන කිසිම වෙලාවකට නානයි කියලා කෙරේ කියනවා. ඉතින් ඒ වෙලාවට මම සිතවිලි වලින් තොරව ඉන්න බොහොම උත්සාහයක් දරුවා. ස්වාමීන් වහන්සේ දැන් මට හිතෙනවා මේ සතිය මේක වැරදි නම් කරනවා කියලා හදන්න. මට හිතෙනවා දැන් අපි සතිය දියුණු කරනවා කියලයි මේ living in the present moment කියන කෙනුයි අපි ultimately බලාපොරොත්තු වෙන්නේ මේ සිතුවිලි අඩු කරලා හොඳට මර්ධනය කරන එකද කියලා. නෑ ඒතකොට චිත්තානුපස්සනාව කොහොම සතිපට්ඨානට වැටේ? චිත්තානුපස්සනාවේ ස්ථාන 12ක් විතර බුදුහාමුදුරේ සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං තරාගං චිත්තං විතරාගං චිත්තං ඔක්කොම තියෙද්දි සතිපට්ඨානෙත් වෙන සතියක් තියෙනවා. අතියේ තියෙද්දි හිතවිලි නැතර කරන්න යන්න ඕය හාමුදුරන්ගේ හිතවිලි නැතර කරගන්න කියන්නේ හාමුදුරන කතා කරන්නේ. <laughs> ඒ කියන්න තියෙදි චේතනා නැතර කරන්න කියන. හිතවිලි නෙවෙයි. හිතවිලි නැති හිතක් තියෙන්නම බෑ. බුදු වෙලා බුදුහමරණ බුදු වෙලා හිතවිලි ඇවිල්ලා කියලා බුදුරජාණන්සේ කියනවනේ. ස්වාමිනාංශ චේතනා සහ හිතවිලි අතර තියෙන වෙනස මොකක්ද? ඒක වෙනම ප්‍රශ්නයක් අපි කතා කරමු. නමුත් මේ තියෙන ප්‍රශ්නේදී ওই දීලා තියෙන උපදේශ පැහැදිලිව විග්‍රහ කරපතු බුදුරජාණන් වහන්සේත් කැලේකට වෙලා තනියම ඉන්න වෙලාවේදී නිකමට හිතක් ආවලු මේ අහිංසක මනුස්සයා දෙවේල වේල හම්බ කරගන්න බැරුව ඉඳද්දී රජුරෝ මේ මනුස්සයාගෙන් ආදායම් බදු ගන්නවා. එන රජුරෝ යොදවන්නේ මොකටද? යුද්ධයටයි කාමයටයි. ඉතින් මේ අහිංසක මිනිස්සුගේ බදු ගන්න එකවත් නැතර කරන්න පුළුවන් නම් මේ අහිංසක මිනිස්සු කොච්චර සැපත ඉඳීද කියනකොටම පිටිපස්සේ ඉඳලා එක්කෙනෙක් කියනවා ඕක තමයි මං කිව්වේ ගිහි ගිය අත ඉතන තු හිටියාන ෂෝක් එකට රජකම් කරන්න තිබ්බා දැන් උනත් ගියොත් ප්‍රමාණයි කිව්වලු බලනකොට මාර වාසියක් බුදුහාමුදුරන්ට හිතවිලි ඇවිල්ලා තියෙනකොට අපි කියන්න පුළුවන් දේ නම් බුදුහාමුදුරෝ තාම රහත් වෙලා නැහැ කියලා හිතවිලි ඔය කේන්තරන් අර්ග දේවල් නෙමෙයි හිතවිලි under the light of mindfulness කිසිම ප්‍රශ්නයක් නැහැ. හිතවිලි නෙවෙයි ඔය කතා කරන්නේ චේතනා. චේතනා නැත්තම් මේ volitional and will හිතාමතා කරන දේවල් මේ හිතවිලි හිතන්න එපා හිතුණට කමන්නේ. පෙනුණට කමන්නේ බලන්න එපා. ඇහුණට කමන්නේ මොන දෙයක් ඇහුවත් ස්තුති කරත් බැන්නත් ඇහුවට කමන්නේ අහන්න යන්න එපා. ඒකටම වෙලාව දීගෙන කන නුකුල් කරගෙන අහන්න යන්න එපා. ඉතින් ඒ දේ තේරුම් ගන්න අමාරුයි මේ පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් කියන එක භාෂාවක දන්නේ නැත්නම් කර්මකාරක කතෘකාරක කියලා භාෂා විලාස දෙකක් තියෙනවානේ. ඒකනේ ග්‍රැමර් එකේ තියෙන අන්තිම ගැඹුරම දේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිවම ලියන තේරෙනවා. කාටවත් මේ කියන දේ ඔතෙන්ටික් හරියටම මේකයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. අරකලු මේකලු ඊයේ එහෙම වුණාලු පෙරේදා එහෙම වුණාලු කීදා එහෙම වුණාලු අනම්මනම් කතා කරනවා මිසක්කා මේ හරියටම සකර්මකව කතාවක් කරනවා නම් කමඨාන ඉබේම සුද්ධ ලියමනින්ම සුද්ධ වෙනවා. ඒ ලියවල එක කියවලා උත්තර දෙන්න ඕනේ අපිට ඒ දේ තාම තේරෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් කල් යනවා. අපි වැඩක් කරනකොට හිතාමතා කරනවද, කෙරෙනවද, සක්මන් කරනවද නැත්නම් සක්මන ඉබේ යනවද? හුස්ම ගන්නවද නැත්නම් හුස්ම ඉබේ ගන්නවද? අන්න ඒ වයිදී ඒ දේ වෙනස තේරුම් ගන්නත් මේ වගේ වැඩමුළු හතරක් පහක් කරන්න වෙනවා සමහරෙකුට. හැබැයි තේරුම් ගෙන ආපු කෙනාට තේරෙනවා මෙච්චර මොනටේ භාවනා කරන්නේ. මේ මේ මේ බොහොම සරල දෙයක් නෙමෙයි කියන්නේ. මොකද එයාට මේ ජීවිතය ගැන ඕනකමකුත් නැහැ, කය ගැන ඕනකමකුත් එයාට තියෙන මම හිතාමතාද කරන්නේ මේ කෙරිච්ච දෙයක්ද. ඒ දේ සුද්ධ කරගත්ත දවසේ මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වල 70ක් විතර ඉවරයි. සිදුවෙන කිසිම දෙයක නරකක් නැහැ. කරන්න ගිහිල්ලා තමයි මේ මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි මේ ක්‍රියාකලා වැරදි මිනිස්සයා අත තිබ්බොත් කක්කා. මනුෂයා කියන සතා ගියේ පාරේ අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ තමයි. ඉන්සේ වෙන්නරපන්. ඒකට කියන්නේ ටාවිසම්. වෙන දෙයකට වෙන්න අරින්න කද්දාක නරකක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වෙලා තියෙන අපිට ඒක දිහා බලන්න. අපිට ගිහිල්ලා ඇඟට දාන්න දෙනවා. අර ඇඟිලි හොට දාන්න දෙනවා. හදන්න හදනවා. ඒ හැදිල්ල නිසා තමයි අපි අනාගෙන තියෙන්නේ. නැත්නම් මේ එක්කෙනෙක්වත් බලාගෙනද අපි මේ ජීවිතෙ මෙතෙන්ට ආවේ. මෙහෙට එනකොට මොකක්ද හම්බෙව බදාගෙන තියෙන දෙట్లి බදාගෙන ඉල බලන්න දාලා යන්න බැරි සයිස් එකකින්. දැන් ගියේ පාට දාලා ආපු සෙට් එකකෝ දැන්. උණ්ඩ කණ්ඩ දවල්ට හම්බෙලා තියෙනවද දන්නේත් නෑ. අම්මට ලෙඩ වෙලා තියෙනවා දැන් මොකක්ද දැන් ඉන්න අම්මයි බදාගෙන දැන් ඉන්න දරුවෝ බලා මොකටද මේ මම යා ලොකු කරගන්න. මම පොරක් වෙන්න හදාන්නේ. මම අයියා වෙන්න හදන්නේ. මම අක්කා වෙන්න හදන්නේ. ඉතින් ඒකට මේ දරුවෝ දඩමීම කරගන්නවා. අම්මලා තාත්තලා දඩමීම. එහෙම කරනවනේ ගියාත්මෙම උත් දඩමීම කරගන්න එපා. බොරු. තාන්නේ කර බොරුව ගෙනියන්නේ. එද මම බඳල් නැති නිසා මට ගහලල්ල. වයිනතු කතා කරත හැකි. ඒකයි බුදුහාමර කියන්නේ ඔය කොක්ක කරේ ගහගත්තට පස්සේ වචනයක් කතා කරද්දී බොස් පිටිපස්සේ <laughs> ඉවරයි. අපිට නෑ. අපි registered bachelors. ස්වාමීන් වහන්ස දැන් අපි මේ මේ මොහොතේ ජීවත් වීම ගැන කතා කරනකොට මම අර වාක්‍යයකුත් දැක්කා ස්වාමීන් වහන්සේගේ ස්ලයිඩ් එක මේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්න එපා කියලා. ස්වාමීන් වහන්සේ මගේ ආසාවේ හැටියට මේ මට මේක ප්‍රහේලිකාවක් වුණා සුමානේ සුමානට මම plan කරන්න ඕනේ. ආයෙම මාසෙ මාසෙටත් plan කරන්න ඕනේ. එතකොට මම තනියෙන් හිතාගත්තා එහෙනම් මම ප්‍රසන්ට් මොහොමන්ට් එකේ ඉඳගෙන මේ ප්ලෑනින් කරනවා කියලා. ස්වාමීන් වහන්සේ මට ඒ ගැන අවවාදයක් දෙන්න කොහොමද මේක ටැකල් කරන්නේ? කොයි ප්ලෑන් එක කෙරුවත් අනාගතය කෙරුවත් ප්‍රසන්ට් මොමන්ට් නේ කරන්නේ. ඒක දැන් අනිත් එක රක්ෂාපෑ 8ද කරන්නේ 12ද? පැය කීයක් කරනවා? 12ක් විතර. හරි. ඉතින් 12 ඉතල ඉතුරු 12 ඉන්නකෝ අනිත් පැත්තටලා. ඒ 12ත් කොහොම හරි කරගන්න ඕනේ. නෑ ඒ 12 කරන්නේ. ඒ 12 කරන අනාගතේම සැලසුම් කරන්න හරි. ඒතකොට අඩු ගන්න 150ක් අපි තතිමත් වෙන්න වෙලාවක් තියෙනවනේ. අරකෙදී කරනකොටත් කියන්න කොයි දේ සැලසුම් කරත් වර්තමාන මොහොතේ අපි සැලසුම් කරන්නේ. අනාගතයට ගිහිල්ලා අනාගත සැලසුම් කරන්න බෑනේ. ඒක බොරුනේ. ඔව්. ඉතින් ඒ නිසා අපි දැනගන්න මේ කරන හරියක් වර්තමානයේ රිලැක්ස් එකේ හිටියොත් නිර්මාණශීලීත්වය වැඩි වෙයි. කවුරු මොනවා කිව්වත් මොනම නීතියක්වත් නැතුව හොඳට රිලැක්ස් එකේ හිටියොත් ප්‍රශ්න දිහා බැලුවොත් ප්‍රශ්නට උත්තරේ තියෙනවා. ඕන දෙයකට plan කරන්න පුළුවන් විවේක මනසකට තමයි. මෙහෙ කරන ක්‍රමයේ හැටියට සැලසුම්මයි කරන්නේ ඒක ලේ මනසන්ට ස්ට්‍රෙස් ලීව් දෙනවා. ඒ තරමටම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඉන් සැලසුම් කරන හැම අපොයින්ට්මන්ට් එකක්ම ඩිසපොයින්ට්මන්ට් එකක්. 100ට 100ක්. ඒ කතාව නම් හරිම ඇත්ත ස්වාමීන් වහන්සේ මම හොඳටම දන්නවා මේක. ඒ නිසා වෙන්න තියෙන දේ කොහොමදත් හොඳයි. ඒකට අඛිරිය වාදයකට වෙනවා. එතකොට නිකන් පුබ්බේකත හේතුක වාදයකට වෙනවා. එහෙම කියන්නේ බුදුරජාණන්සේ කළ යුත්තක් තියෙනවා. කළ යුතු තියෙන්නේ මනස පැහැදිලිව බැලුවා ඔයි කිසිම න්‍යායක් හෝ කිසිම සමීකරණයක් හෝ කිසිම එක්ස්පර්ට් කෙනෙක් ඕනේ අපේ බොඩි නොලෙජ් එකම මුළු මානවයාගේම දැනුම තියෙනවා අපේ සෛලයක් සෛලයක් පාසා RNA එකක් DNA එකක් පාසා මේක යුනිවර්සල් කොන්ෂස් යුනිවර්සල් ලයිබ්‍රරි එකක් තියෙන මේක ආකාශ ලයිබ්‍රරි. ඒක කන්සල් කරන්න නම් බාහිර සබ්ජෙක්ට් අල්ලන්න එපා. ප්‍රශ්නයක් දාන්න කියන්න ඕන කෙනෙකුට දාලා බලන්න මොකද්ද Taman හිත මොකද්ද ඒ වෙලාවට කියන්නේ කියලා. ඕනම කෙනෙකුට උත්තරයක් දෙනවා. ඒක නිවැරදිව හෙලි කරන්න. එතකොට යාට කිතයන් මම ඇහුවේ ප්‍රශ්න නෙවෙයි කියලා යා එතකොට කියලා දෙයි. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න ප්‍රශ්නේ අහන්නෙත් නැතුව කල්පනා කරන පටන් හදනවා කියලා කියන්නේ. අපි මේ ෆාමසිටි කියලා බෙහෙත් බිලා ඩයග්නොස් කරන්නේ නැතුව ඕවර් ද කවුන්ටර් බෙහෙත් බිල සනීප කරන්න හැදුවොත් මොකද්ද වෙන්නේ? Iatrogenic effect. අන්තිමට බෙහෙතින් මැරලා යනවා. ඒ නිසා ඉතල ප්‍රශ්න ඩයග්නොස් වෙන්න ඕනේ. ප්‍රශ්න ඩයග්නොස් වෙන්න අපි be in the present moment, calm, quiet mind එකේ ඉන්න ඕනේ. බොහොම ස්තුතියි ගොඩක් පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම මේක මේ ලිව්වා ඒත් මම හිතුවා අද අදත් ඕනේ නෑ කියලා. මම දැන් ආයේ හිතුණා දැන් යන්න ඉස්සෙල්ලා හන්න මොකද මම ආයේ තව අවුරුද්දකින් one for the show one for the road කියලා ඩ්‍රයිව් මැච් දාගෙන යන එකයි තියෙන්නේ. ආයේ අවුරුද්දකින් රිට්‍රීට් එකට එන්න කියලා මට හිතුණා මේක අහලා යන්න ඕනේ කියලා. හරි ආවා. <laughs> ස්වාමිනාස දැන් මං දැන් දවස් දෙක තුනකට විතර මම උදේවරුව ඉස්සෙල්ලාම 4:00 මාරට පටන් ගන්නකොට මම 4:00 මාරේ ඉඳන් 7:00 මාර හරි හත පන්නන්න මම මේ සිටි මෙඩිටේෂන් එකෙත් ඉන්නවා. සක්මන් භාවනාවට නොගිහිල්ලා. උදේම සෙෂන් එකේ හින්දා. දැන් මං දවස් දෙකක් විතර දැන් එහෙම මං පුරුදු වුණා. අද තුන්වෙනි දවස අද ඊයේ ඊයේත් මට චුට්ටක් ඒ ඒ අත්දැකීම තිබුණා. නමුත් මම ඒක හිතුවේ හෙට හෙට වෙන එකක් නේ ඊළඟ මොහොත වෙන්නේ ගන්න කියලා හිතාගෙන මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් අද ඊට වැඩිය තව ඉස්සරහට මම ගියා කියලා තේරුණා. මම හින්දායි මම මේක දැන් අහන්නේ මට කොහොමත් පැය පැය භාගයක් විතර යනකොට කොහොමත් සිතුවිලි නැතුව ඇඟේ වේදනාවල් මොනවත් ඒ දෙන දෙයක් දැනුමක් නැහැ සබ්ද ඇහෙන්නේ නැහැ මට සමාධියෙන් ඉන්න පුළුවන් එහෙම මම ඉන්නවා පැය පැයකට කිට්ටුවට ඉන්නවා කියලා මට තේරෙනවා මම පැය තුනේ ටයිම් එක ඇතුළේ මම කියන්නේ පැයකට විතර මම ඉන්නවා එහෙම තිරුලා ටික වෙලා ඉන්නකොට මට අර ආලෝක පේනේවා ඒ ඔක්කොම මගේ ඇරිලා මොනවත්ම ශබ්ද ඉඳලා හිටලා හෙන ශබ්දයක් තියෙනවා එහෙම නැත්නම් ඉඳලා හිටලා මම ඉන්නවා කියලා මට තේරුමක් එනවා මේ මට දිගට මම ඉදිරියට යනවා කියන ෆීලිං එක තමයි මගේ තියෙන්නේ ඉතින් එහෙම ඉඳලා මම අද මම දැකපු අත්දැකීම ඊට වඩා තා චුට්ටක් ගැඹුරින් දැක කියන්නේ මං ටික පය කමාරක් විතර මම දැන් පෙන්නුවායින් පස්සේ මම දැක්කේ නිකන් මේ බලාකුළු මට ෆීල් වෙච්ච දෙයක්. දැකපු දෙයක්ද කියන එක දන්න මනසෙන් ෆීල් වෙච්ච දෙය. මේ අඩු අඩු වලාකුලක් ඝනකමක් නෑ. ඇඟක වදුර ප්‍රමාණයක් නෑ. නමුත් අඩු වලාකුළු තිරයක් නිකන්. තලය ඒ ඒ විදිහට තියෙනවා. ඇහැට මේ කරදර නැති වර්ණයක්. කිං යුක්ත වලාකුලක වගේ මගේ හිත සිරුර නෙමෙයි හිත තමයි මේකේ දිගට යන්නේ කියලා මට තේරුණා. ඉතින් ඔහම මම මම මාස දෙකකට තුනකට විතර උඩදී මම මේ YouTube එකේ නරසිහ ගාථා එක මම මොකන්ද කියලා මම නිකන් බලුවා අහුවා. අහනකොට මට ඔක මාස දෙක තුනකට උඩදී වෙච්ච සිද්ධියක්. ඕක මම දැන් මේ මේකේ මම මෙහෙම යනකොට මම මෙන්න මෙහාට ඇවිල්ලා නරසිහ ගාථා මට මොනවත් මතකයක් තිබුණේ නැහැ. මම මෙහාට ඇවිල්ලා මේ අද මේ පැය දෙක විතර මං කිට්ටු කරගෙන මෙහෙම යනකොට මේ අර සියුම් බලාකුළු වගේ ඇඟේ හැප්පෙන ගතියකුත් නෙමෙයි නිකන් ඒ වගේ බොඳ වේම ඒරියා එක මම දිගට මගේ හිත අරයි යනකොට මට ඇහුණා අර අන්තිම ඒ සහිතුයේ පිතා නරසිංහෝ කියන ඒ ඒ ඒ පදය විතරක් ඈතින් ඇහුණා නමුත් මම ඒකට යදුන මම දැනගත්තා මේක විඥාණයෙන් කරන මොකක් හරි රැවටිල්ලක් නේ කියන්නේ මම මේකට නවතින්න ඕනේ නැහැ මම යනවා කියන එක ඉස්සරහට මට හිතට තේරුණා යනවා මම තව ඉස්සරහට යන්න ඕනේ කියලා ඊට පස්සේ ටික වෙලාවක් විතර යනකොට අර බලාකුළු තියෙන එන්වයරන්මන්ට් එක නෙමෙයි මොනවත්ම නෑ නිකන් පේන්න දෙයක් නෑ වීදුරුවක් වගේ තමයි ඉතින් විනිවිද පෙනීමක් තියෙනවා නමුත් එතන තියෙන එතනට මම ගියේ අර හිතක් කියලා ඝන දෙයක් දැන් මේ යනකොට අපි මෙතන ඉඳන් අරයි යනකොට හිත අරයි යනවා කියලා යම්කිසි ඝන ස්වභාවයක් අපේ මනසේ තියෙනවනේ එහෙම දෙයක්ුත් නෙමෙයි හිතක් නෙමෙයි ගියේ නිකන් සිතුවිල්ලක්ද කියලා මම දන්නේ නැහැ කොහොම හරි ඒ ඒරියා එකට යනකොට අර අර්ථ වැඩි හිත සියුම් කියලා මට තේරුණා. නමුත් ඒ විනිවිද ඒරියා එකේ මට කිසිම දෙයක් ඇහුනෙත් නැහැ. කෙලවරක් නැහැ. මායිම පේන්න නැහැ. දැන් අර අතන බලාකුණු හරි තියෙනවනේ. ඇහි ගැටෙන්න හිතට ගැටෙන්න අතන කිසි ගැටීමක් නැහැ. එහෙම දිගටම මම හිටියා. කොහොම ටික වෙලාවක් ඉඳන් මම ආයේ මම බලාකුළු එක දැක දැකලා ඒ බලාකුළු ටික දැකලා මේ ආයර නරසිය ගාතාවේ අන්තිම පදි ආයි කියනවා ඇහුණා. අන්තිම පදි මම මට තේරුම් ගියා මම බෑක්වර්ඩ් ඩාවා කියලා. මම එතනින් ආයි ඊට පස්සට යන්නේ නැහැ කියලා මම හරියටම හිතාගෙන මේ සතිමත් වෙලා මම ආයි ගියා අර මේ මුණිවිය දකින්න ඒරියා එකට. එහෙම ගියලා ඉන්නකොට 7යි කාලට විතර වගේ ওই සිද්ධිය වුණේ උදේ. මේ දානෙට ආපු ළමයෙක් ඇවිල්ලා මගේ මේ අතට තට්ටු කරලා කණ්ඩ මේ කැමලා ඇස්ටි කියලා කිව්වා. ඒ ළමයා කණ්ඩ තිබ්බේ. ඒ ළමයා කිව්වා. ආ ඒ ළමයා කෑවා නම් හරි ඒ ළමයා. මට අවශ්‍ය අවශ්‍ය වෙන අවශ්‍ය වුණ දේ එතනට මම මම හිටියේ අර මේ අර විනිවිද දකින්න ඒරියා එකේ. මට හිත තිබුණේ මගේ. ඒ වුණාම මම අර දැන් අර ළමයා කියපුවට මම ඇරියේ නෑ. නමුත් මම දන්නවා දැන් මේක මට ඩිස්ටර්බන්ස් එකල මම ඒක මේ මම මම බැලු හිත හිත ගන්න මගේ ඇඟට ගන්න ගත්තා. එතකොට මට තිබිච්ච ෆීලින් එකයි මට දැන් දැනගන්න ඕනේ. මම මට ඇහැ අරින්න මට පුළුවන් හරියට නිකන් මේ කවදාවත් දොරක් කරපුණති ජනේලයක් දොරක් කරපුණති කාමරයක අපි බලෙන් මලකඩ ගාපු දොර තද්ද කරලා අරින්නේ. ඒ වගේ කවදා මගේ ඇඟෙන් ඇහැ ඇරලා නැහැ. මම බලෙන් අරිනවා. මගේ කනෙන් මම සද්ද අහලා නැහැ මම බලෙන් අහනවා. මගේ හුස්ම මම කවදාවත් ඇඟෙන් අරගෙන නැහැ. මම ඉස්සෙල්ලාම හුස්ම ගන්න උත්සාහ කරනවා වගේ අන්න එහෙම ෆීලින් එක මට පුදුම අමාරුවක් වුණා මට ආයේ මෙතෙන්ට හිත එන්න මගේ ඇඟ මට නැගිට ගන්නත් මම ටිකක් වෙලා හිටියා මං මේ සක්මන් භාවනාවට ගියත් නෑ මම උදේට කන්නත් මං ගොඩක් පරක් වුණා මට අර මේ ඒක මේ ඇඟෙන් අර ගන්න බැරි වුණා ඉතින් මම මට දැන් දැනගන්න ඕන මට අර 3 hours ඒ කාලය මං වැඩි කරන එක මට පුළුවන් ද කියන එක ඉදිරියට ගෙනියන්න හැමදාම එහෙම කරන්න. ළමයට එන්න එපයි කියන්නේ. අපි ළමයන් තමයි ප්‍රශ්න තියෙන්නේ. නෑ ඒකදී අහගෙන ඉනකොට මට හිතුණා ඉතින් මට ඒකේ දේවල් මටත් හිතෙනවානේ. ඒකදී කියනවා නර්සිය ගාතක් තියෙනවා මෙතන ෆ්‍රාන්ස් වලද ගන් දන්නේ ඉතාම දක්ෂමම සංගීත කණ්ඩායමක් ඒක කරලා තිනවා ඉච්චර ලස්සන පදගැතුමක් මොනම සාහිත්‍යයක්වත් නැහැ කියලා. මට කවුරු එකපාරක් අහන්න දුන්නා මියුසික් එක විතරයි යන්නේ. ඒ තරම්ම ක්ලාසික් රෝලන්ස්ලා වගේ කට්ටියක් කරනවා. ඒ වගේ මට හම්බුනේ නැහැ ඒක මට වෙච්ච සිද්ධියක්. දෙක මේ වෙන්නේ අපේ අර සීමාව නැති වෙන තැන. මම සහ මම නොවේ කියන සීමාව බොඳ වෙන තැන. ඉතින් ඒක මඩුල් දුවේ කියන්නේ වැට කොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොවක්. ඉතින් ඒකට බය තමයි අපි පෘථග්ජන ලෝකේ තියෙන්නේ අපේ සීමා වැට කොටු දාගන්න මේක මම මේක මම නොවේ කියලා. ඔය බෙන්දි ඔය ඒ බොඳ වෙලා යන එකට පුදුම බයක් තියෙන. ඒකට කියනවා fear of freedom කියලා. fear of unknown කියලා. ඒකයි අපි මේ දන්න කට්ටිය වට කරගෙන ඉන්නේ. ඉතින් අරකට ගිහිල්ලා වැළෙනා නම් ඒක වෝක් ඕවර් එකක්. ඒක නිකම්ම නිතරම ජයක්. ඒක බුදුරජාණන් වහන්සේ ඉන්න තැන. දැන් අපේ කට්ටිය කියන්නේ නෑ නම මැරෙන්න ඉස්සලා ඔප්පු ලියලා තියලා මෙෂ. නැත්නම් බැංකුවට තල් ටික දාපන්. ඕක නැති වෙයි. නැත්නම් මේක මාක් කරලා තියලා බලයන් කියලා අපි කොටු කරගන්න හදනවා. භාවනා කරනකොට ඒක කඩලා යනවා. කඩලා ගිහිල්ලා බලාකුළු ඇතිතන සහ ඇතිතන පස්සට යamak නෙවෙයි. ඉස්තැනට ගියාට පස්සේ ආයෙසරයක් බලාකුළුට රිංග වල පෙන්නනවා. ඒත් ඉස්සරහටම යන්නේ. ඉතින් තාටියක් කියලා ගියාම ආයෙ හිස් තැනට යනවා. එතකොට තේනවා මේ හිස් තැන හිටියත් වලාකුඩ හිටියත් මේ යන ගමනේ වලාකුලක් වෙලා වළක්වන්න බෑ මේ ගමන. හිස් තැනෙන් කියලා දෙයක්වත් නැහැ. මේ දෙකම එකමයි තියෙන්නේ. ඉතින් මේක අපේ හිතේ කොහොමදක් තියෙන එකක්. ඒක මේ භාවනා කරලාගත් එකක් නෙවෙයි. තේරෙන්න පටන් ගන්නවා මේක වෙනකොට අර ඊතුරු ගුණ ධර්ම ටික වැවිලා තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වයි වයි. මේ පස්සතර විහිදි ලැබෙයි ඔක්කොම එක තැනට වෙලා තියෙනවා. ඒක රස වෙලා තියෙනවා. ඒක රස වෙච්ච ගමන් මම යන්නේ. ඔය gift එක හම්බ වෙනවා free scholarship එක. ඉතින් යන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා මේකට බයක් තියෙනවා. මේක හුදකලාවක් මේක ලොකුම සතුටක් මේක ලොකුම පිරිච්ච ගතිය. මේකට බය තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ බය නැති වෙන්න ඕක සැරයක් වුණාට පස්සේ අනිත් දවසේ යනකොට ටිකක් ඒක මගේ අප්පගේ බුදලේ වගේ බුදුහාමරවට පෙන්නන තැන කියලා උරු වෙන්න පටන් ගන්නවා. ඒකල ආයේ මේ කක්ක ලෝකෙට එන්න ඕනේ. නැත්තම් අරගේ රසයක් නැහැ. සොමියක් නැහැ. ආයේ කක්ක ටිකක් ගාගෙන ආයෙ අතෙන් යනවා. මේකට කියන්නේ බෝන ගේන් කියලා. ආයෙත් නැවත උප්පත්තියක් දෙනවා. ඊටසේ ආයෙ අපි අර පරණ පුරුදු රාමුවට රිංග ගන්නවා. ආයෙ නිදහස් වෙනවා. ඔහොම මේ යනකොට යනකොට වෙනවා මේකෙත් හිටියර ජොලි අප්පා මේකත් ජොලි. අරකක් තියෙන නිසා සාපේක්ෂ දෙයක් තියෙන නිසා මේ මිනිස්සු මේ ගා ගන්න ගහගෙන ඉල්ලයි. කන කෑමනයි තොන් ගන්න දන්නේ නැතුව මුන්න තරම් තකතිරු ගමක් තියෙනවද කියලා ඉන්න ජොලියක් තියෙනවා මේකේ. මේ අපි මේ අපි මේ සාමාන්‍ය ගත කරන ජීවිතේ අපි අරක දකින්න නැතුව මේක ජොලි කරනවා කියලා කියන තනියෙන් බලනවා. ඒ ගැඹුර පේන්නේ නැහැ නේ. අස් දෙකෙන් පේනකොට තමයි ගැඹුර පේන්නේ නිසා ඔතෙන්ට යන්න. පැය තුනක් කියන එක වටින්නේ නැහැ එතන මොකද ඒ එතනට කාලය අදංගු නැහැ. ওই කියන තැනට කාලය සහ දේශය වළංගු නැහැ. ওই කාලය සහ දේශෙන් එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට ගියාට පස්සේ ඇති වෙන්න ඉන්න දෙන්න. හැබැයි මේකට වෛර කරන්න එපා. ආපහු ආවකම බලන්න මේකේ ජොලි ඉන්න පුළුවන්. මොකද මේකේ හම්බ කරන දේ අර ළමයි කක්කත් එක්ක කරන දෙල්ලමක් නෙමෙයි මේකේ තියෙන්නේ. අරගේ තියෙන වැඩි මාල් වැඩක් නේ දෙකම කරගෙන යන එකයි තියෙන්නේ. මොකද කියන්නේ? අර දැන් අර මම කැමති ඉන්න මම මම කල්පනා කරලා දැන් එහෙම ඉඳලා මම දකමැති. උඹ මනුස්සයෙක් නෝ මනුස්සයෙක් තුනක් විතර ඉඳලා මනුස්සයෙන් ආපහු මොකද ඉන්න මෙතන ඉන්නවද කැමති මෙතන ඉන්නවද කැමති කියලා. මම යකට දාන්න හදන්නේ. සාමාන්‍ය ජීවිතේට ආවහම දැන් අපි අපි අපි පොඩි ටයිම් එකක් අරගෙනනේ ඒක රෑකට නිදින්න ඉස්සර වෙලා එහෙම නැත්නම් උදේ පාන්දර නැගිටලා වැඩ පටන් ගන්න ඉස්සර ඒ වගේ මේ ඔක්කොම ළමා කතා <laughs> යන්න ඕන තැන එතන නම් යායුතු තැන එතන තියෙනවනේ යන්න පාරවල් ලක්ෂයක් තියෙනවා අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නැන එතනනම් පාරවල් තියෙන නිසා ඒව නිකන් ලෞකිකතාවට හිතන්න යන්න එපා. එක සැරයක් දැක්ක එකත් විශාල ලාභයක්. අනිත් දවසේ අපේක්ෂා කරන්නත් එපා. මේක ඉඳලා නේ කියන නිසා මේකත් නරක වෙන්න බෑ. තේරෙනවද ආගියමන්ට් එක? මේකේ ඉඳලා එතෙන් යන්න පුළුවන් නම් මේක ওই තරම්ම නරක වෙන්න බෑ. මට තියෙන ප්‍රශ්නේ දැන් මේ ආපහු අපි දැන් රස්සාව කරනට හරි අපි ඉතුරු දවසේ වැඩ ටික කරන් අපි ලෑස්ති වෙනකොට අර ඒ දරන්න බැරි අමාරුව මොකද කියන එක දැන්. ඒක තමයි සංසාර දුක කියන්නේ. ඒක තමයි පෙළෙන ගතිය, දවන ගතිය. ඉතින් ඔච්චර කල් කාගෙන හිටියේ පැන්ඩෝල් බියේ නෑ. දැන් නෑ හිටපන්. මේක හම්බෙච්ච එක නම් පාඩුවට නේ හිටලා තියෙන්නේ. මේ ලැබිච්ච එක පාඩුවට හිටලා තියෙන්නේ. නෑ සර්. වෙන්න බෑනේ බබා. මේ ලැබෙන එක මීට පස්සේ දාන්න මම නාටකමට යන්න හදනේ. මම දොරට පාඩට දාන දෙන්නේ නැත්නම් රජු වරණ දාන දෙන්නේ ප්‍රශ්නයක් නෑ. යස උනත් එකයි සුබ උනත් එකයි. මම දැන් ඇඳ ඇඳලා ගිහලා ලස්සනට නාටකම කෙරුවා ඉවරයි. ඉතින් අපිට හම්බ වෙනවනේ බොක්ස් ඔෆිස් වාර්තා හම්බ වෙනවා අනම්මනම් ගොඩක් හම්බ වෙනවා. තාත්තිකයි නරක බෑ. මොකද කියන්නේ? මොන්න තරම් මේ කැත වැඩේ ලස්සනට කරනවාද අපි? තාත්තිකම රඟපෑමක් නෑ අපි කරන්නේ අම්මා කෙනෙක් වුණාට පස්සේ තාත්ත බොරු නෙමෙයිනේ. අතෙන් ගියාට පස්සේ වෙනක තන්නේ බොරුවක් කියලා තේරෙනවා. ඉතින් දෙකම කරත හැකිනේ. අනිත් ගෑනුන්ට 64ක් තියෙන මොකටේ? <laughs> මේ නෑ එහෙම නැත්තම් කියන්නේ නෝ මේ වෙච්ච එක නරකක් කියලා. මේ එහෙම දැකපු එක නරකක් කියලා. කියන්න බෑ මොන කෙනෙක්වත් කියන්නේ නෑ. ඒක දැක්කෙත් මේකක් ආවේ ඉඳගෙන නම් මේකක් ආවෙත් මොකද්ද හොඳක් තියෙනවා. ආයෙ එකක් ආවට එන්න ආයෙ යන්න. ආයෙ එන්න ආයෙ යන්න. මේ දෙකේ වෙනස නැති වෙනකන් ගියොත් හිතා ගන්න මොන වගේ මානසිකත්වයක්ද කියලා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන මානසිකත්වය කියන්නේ ඒකයි රුක්ඛව රුක්ඛෝ ප්‍රතිවත්තති. අලද්දන් යද්දිදන් සාදු නාලත්තන් සුන්දරාමිසි ලැබුණොත් හොඳයි. නොලැබුණොත් හොඳයි. අපි කාට හරි මයික් එක දෙමු නැත්තම් ගන්න හම්බෙන්නේ නැහැ. Venerable Bunty, I hope this question hasn't been asked in Singali already. Um, but when I get home, I'm going to be pursuing kind of conventional forms of enjoyment like reading and watching TV and going out with friends. And my question is, how do you balance them with the teachings of the Buddha? Because aren't they all forms of craving in some way? So I'm just trying to get that straight in my head. So during these seven days, suppose that you get certain amount of definition or meaning of mindfulness, you know the, how is the mindfulness in this situation like here conducive? That understanding that getting certain amount of mindfulness is a good thing or bad thing according to your, uh, it's a gain or lost according to your measurement. Definitely a gain. Then, before you come here, you had no mindfulness, but you had the family day-to-day run. Now you are going with the better idea and go back again to the day to -day run. So you'll be a better efficient person or you are an inefficient person will become with the mindfulness. More efficient? Yeah, try. That's it. Whenever possible, apply mindfulness and don't try to change your livelihood. Don't try to impose this and that. Just run it under the light of mindfulness then definite it will give you, this is good, this is bad, but mindfulness never take a decision. It shows pros and cons. The understanding pros and cons is good or bad. Good. Yeah, that's it. So therefore, don't take it as a as a hindrance or distraction. Say ever it is going to give a same thing happen, but you can see the depth. So therefore, let that happen. It's a kind of a uh, experimenting, it's a kind of a novelty, let it happen and then you can see you are doing the wrong thing sometimes. Definitely you know. That means bookkeeping is there. And you are doing better. Still you have the bookkeeping. So let the run, when it's running, this experience will tell you more smoother way and most efficient way. Don't worry about the decision taking. Only feasibility study. You accumulate data don't go to the drawing board. Let the data accumulate. More and more feasibility studies or more and more observation, less and less inferences. Okay. So to move you in a better direction. Be aware, now you are with the torch, you are with the searchlight, with the mindfulness. Let everything happen under the mindfulness, non-judgmental way, unassuming way Evenly suspended attention and suspended decision, you will be, you will feel like a newly born child. Thank you very much. දැන් ඡන්ද මොනවද කරමු? අතිපූජනීය අපේ ගෞරවනීය මහත්ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්නතුනි මට දැනෙනවා <clears throat> ඇත්තටම අපි මේට පූර්ව භවවල යම් පිනක් සිද්ධ කරලා තියෙනවා කියලා මුන්වහන්සේ සමග උන්වහන්සේගේ මේ අවවාද අනුශාසන යටතේ මේ වගේ භාවනා වැඩසටහන් වලට වැඩසටහනකට එක නෙවෙයි අපි දිගටම වැඩසටහන් ගන්නාවට සහභාගී වුණා. එහෙම සහභාගී වීමට අවස්ථාව සැලසීම සැලසීම මා දකින්නේ ඇත්තටම අතීතයේ අපි කරලා තියෙන පින්වල පුණ්‍ය විපාකයක් වශයෙන්. ඒ වගේම සමහරට මුන්නහන්සේ බණීදන්නේ උන්වහන්සේ මුලින්ම මම දැක්කේ මුලින්ම හමුුණේ ඇතුළස්ටන් වල අපි අතර පන්සලෙදී මම හිතන්නේ දැනට අවුරුදු 10කටත් එහා ඇති සමහරලාට ඊටත් එහා වෙන්න ඇති මුලින්ම උන්වහන්සේ දැක්කාට පස්සේ මට මතක අවුරුදු 60ක වගේ වයසක හම්බුනම කියලා මම ඊයේ තාපු ගම මට විහිළු කරා මේ මම කොහොමද තවත් තරුණ වෙලා කියලා ඊර්ෂ්‍යා නේද කියලා ඌ ඒ වෙලාවට <laughs> ඇත්තටම උන්වහන්සේ 아무තු දෙයක් නෑ ඇත්තටම උන්වහන්සේ මේ දෙන උපදේශ ආවාදන අනුශාසනාවලට අනුව අපිට පේනවා මම උන්වහන්සේගේ වර්ෂයේ කැලෙන්ඩරේ දැක්කහම මම දැක්කා හැමදාම උන්වහන්සේ වැඩසටහන් ඒ හැම මොහොතෙම උන්වහන්සේ සිහිමත්ත ඒ බුදුරජාන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගිහිලා මං හිතන්නේ උන්වහන්සේ යා යුතු බොහෝ තැනකට අවශ්‍ය තැනකට උන්වහන්සේ ළඟා වෙමින් ඇති. ඉතින් අපිට වාසනාවක්. ඉතින් අපිට මට දැනුණ මගෙත් හිතේ යම් යම් ප්‍රශ්න තිබිලා මම ඊයේ පෙරේදා තුන්වහන්සේගෙන් අනුශාසන අරගෙන ඒවා සකස් කරගත්තා. ඉතින් මට දැනෙච්ච ලොකුම දේ තමයි මේ විදිහේ උන්වහන්සේ ඒබඳු ගුරුවරයෙක්, ඒබඳු යතිවරයෙක්, ඒබඳු සිල්වත් ගුණවත් උත්තමයෙක් අපට මේ කීටි කලකට හරි අතුරු කරන් ලැබීම ඒබඳු කල්යාණ මිත්‍රයෙක් උත්තමයෙක් අපේ ජීවිතේට අපිට අතුරු කරන් ලැබෙන්නේ නැහැ ලේසියකින් සමහර ජීවිත දිහා බලනකොට අපිට පේනවනේ අපි ජීවිතයක් සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන් නරක මිත්‍රයෙක් නිසා අපි දන්නව 아무ත් දෙයක් නෙවෙයි. ඉතින් අපිට හොඳ යහපත් සිල්වත් ගුණවත් ධර්ම මාර්ගේ පෙන්වන මේ සංසාරයෙන් ඈතර වෙන්නට යහ මාර්ගේ පෙන්වන උත්මේක අපිට ලැබෙනවා කියන එක එක මහා වාසනාවක්. මහා උතුම් දෙයක් මහා ලාභයක් ඉතින් මේක මහා ලාභයක් ඉතින් මේ සතිය තුල මේ වාසනාවන්ත පින්නතුන් මේ භාවනා කරන ගමන් ධර්මානුශාසනාවලින් මම හිතන අප්‍රමාණව අපේ ජීවිතේ සකස් කරගන්නට අවශ්‍ය අපේ හිත සකස් කරගන්නට අවශ්‍ය පව අවශ්‍ය ඉවත් කරගන්න අවශ්‍ය නිර්වාණගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න අවශ්‍ය බුද්ධ වචනේ සම්පූර්ණ කරගන්න අවශ්‍ය බොහෝ දේවල් අපිට ලැබුණා අඩුපාඩු සකස් කරගන්න ලැබුණා ඉතින් උන්වහන්සේට මේ අවස්ථාවේදී ඇත්තටම අපි මොනම ආකාරයකින් වුණත් අපිට අපේ පින ස්තුති වුණහන්සේට කිසිසේත් අවශ්‍ය නැහැ. අපි අර ලෝතුරු බුදුරජාණන් වහන්සේට බුදු පූජා පවත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවය මොන බව අපි දන්නවා. ඒ වගේ උන්වහන්සේට මේ අවස්ථාවේ අපේ ස්තුතියක්වත් අපේ පුණ්‍ය අනුමෝදනාවක්වත් කිසිසේත් අවශ්‍ය නැහැ. නමුත් සාම්ප්‍රදානුකූල ඊටත් වඩා අපට අපේ හිත පිරිසිදු කරගන්නට අපේ තියෙන කෘතඥතාවය පෙන්වන්නට අපේ තියෙන ගෞරවය ශ්‍රද්ධාව උන්වහන්සේට පෙන්වන්නට අපේ සිත සකස් කරගන්නට මේ අවස්ථාවේ අපි උන්වහන්සේට ස්තුති වන්නට ඕනේ. <clears throat> ඉතින් ඉතී ස්තුති කරන්නටත් ප්‍රථමයෙන් මම ඊ타මත්ම ගෞරවයෙන් බගයපත්ව උන්වහන්සේට ආරාධනා කරනවා ලබන අවුරුද්දේ අනේ අපට අනුකම්පා කරලා ඇඩි රේඩ් වලට මේ වගේ අනුකම්පාවෙන් උන්වහන්සේට අවශ්‍යතාවකට නෙමෙයි අපේ අවශ්‍යතාවයට අනුකම්පාවෙන් නැවත වැඩසටහනකට වඩින්නට කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ප්‍රථමයෙන්ම උන්වහන්සේට ඇඩ්ලේඩ් වෙන සියලු දෙනා වෙනුවෙන් අප වෙනුවෙන් මාත් වෙනුවෙන් වඩින්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා සතිපාසල තිබ්බොත් පයින් හරි එනවා. මේ නාකි මොහොන නම් බලලා දැන් ඇති වෙලා තියෙනවා. සතිපාසල ගත්තත් ඉස්සරහට අනිවාර්යෙන් එහෙමනම් සතිපාසල අපිට ටික මේ කරන්න පුළුවන්. එහෙනම් කොහොම වඩින්න පුළුවන් වෙයි. හොඳයි. එහෙනම් අපි එහෙම ආරාධනා කරන ඒ වගේම අපි සියලු දෙනාම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වශයෙන් ඒ වගේම දායක සභාවේ අපේ ඒ විහාර කමිටුවේ පින්නතුන් වෙනුවෙන් සහ අපේ සීලොම් පින්නතුන් සහ මේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙලා මේ වැඩසටහන සම්බන්ධ වෙලා මේ වැඩසටහනේ ප්‍රයෝජනෙ ලැබුව මේ පින්නතුන් සහ අපට දන් පහන් වලින් උදව් උපකාර කරපු ඒ සත්පුරුෂ සදහැවතුන් ඇතුළු සියලු දෙනාම වෙනුවෙන් මේ අවස්ථාවේ ඊටාම අපි ගෞරවයෙන් යුක්තව උන්වහන්සේටත් අපි පින් අනුමෝදන් කරමු අපි අපේ ජීවිත තුල මේ සතිය තුල ඒ වගේම නොඑක් ආකාරයෙන් අපේ ජීවිතයේ තුල අපි දාන සීල භාවනාවන් වඩමින් අපි රැස් කරගත යම් පිනක් වෙනවා නම් ඒ පුණ්‍ය ධර්ම ශක්තිය බලයෙන් සා උන්වහන්සේට ඇත්තටම මුලින් කිව්වා වගේ උන්වහන්සේට නිදුක් නිරෝගී සම්පන්න ඕනම නැහැ ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේට උන්වහන්සේට සම්පූර්ණයෙන්ම තියෙන එන්න එන්න තරුණ වෙනවා. ඊර්ෂ්‍යා හිතෙනවා. එහෙම වුණත් අපි අපේ සිත පිරිසිදු කරගන්න අපි රැස් කරගන්න ලද මේ සියලුම පුණ්‍ය ධර්ම ශක්තියන්ගේ බලයෙන් සහ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ බලයෙන් උන්වහන්සේ කායික නිදුක් නිරෝගී සම්පත් සැලසේවා දිගාත්‍රි සම්පත් සැලසේවා උන්වහන්සේ <clears throat> ප්‍රාර්ථනීය උතුම් වූ ඒ සියලු ප්‍රාර්ථනාවන් උන්වහන්සේට ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි තුන්සරයා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සාදු උන්වහන්සේද ඒ වගේම උන්වහන්සේට පින් අනුමෝදන් කරමු උන්වහන්සේට ਸਰව ප්‍රකාරයෙන් අපි ස්තුතිවන්ත වෙමු. ඒ වගේම එනම් මට විශ්වාසයි උන්වහන්සේ ලබන වතාවේ ඇල්ලේඩට වඩිවි කියලා. ඔය ලබන වතාවේ කියලා මම කියන්නේ ලබන අවුරුද්ද කියලා කියන්න මට බෑ. කාලසටහන හැටියට මම දැන් ගත මෙතෙක් කල් ආයෝජනය කරපු ඔක්කොම දේවල් අප්‍රතිඵලය තමයි පොඩ්ඩලමෙන්ට් මට හම්බෙන්න හම්බෙච්චේ. ඒ අත්සන්නේ නෙලන්න මං එනවා. එහෙමයි. ඒ ලැබෙන වතාවේ ලැබෙන අවුරුද්දේ හරි කොහොම හරි මෙහි ඕස්ට්‍රේලියාවට එන වතාවේ මෙහෙට එයි කියලා අපි බලවත්සේ බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ උතුම් නිර්වාණ අවබෝධය තීමුන් වහන්සේට ලබා ගැනීමට වාසනාව සැලසේවා ලැබේවා කියලා අපි නැවතත් සාදු සාදු සාදු සාදු හොඳයි. එහෙමනම් මේ පින්කමට සහභාගී වූ මේ පින්නතුන් ඒ වගේම අපට දන් පහන් වලින් උදව් උපකාර කරපු ඒ වගේම අපේ විහාරස්ථානයේ ඉන්න අනික හාමුදුරුවෝ ඇතුළු ඒ වගේම අපේ කමිටුවේ දායක කමිටුව ඇතුළු පින්නතුන් ඇතුළු සියලු දෙනාටත් අපි මේ රැස් කරගන්නාලද මොකද මේ සියලු දෙනාම මේ පුණ්‍ය කර්ම වලට සම්බන්ධයි. ඉතින් අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ වැඩ කටයුතු වලදී අපේ කමිටුවේ පින්වතුන් බොහෝම සදහැයෙන් යුක්තව කරන්න පුළුවන් කායිකව මානසිකව ඒගොල්ලන්ගේ වැඩ කටයුතු නවත්තලා කරන්න තියෙන සියලු දේවල් මම අතන එක්කෙනෙක් කියනවා කමිටු එක්කෙනෙක් ලේකම් මම හිතන්නේ විරාජ් මහත්මයා මේ ඒ සියලු දෙනාම විශේෂයෙන් මේ සභාපතිතුමා ලේකම් සහ ඔය මේ විරාජ් මහත්මයා ඇතුළු කොටේ අය <clears throat> නොඑක් ආකාරයෙන් තමන්ගේ ශ්‍රමයෙන් ධනෙන් දාණයෙන් මුදල් හැම දෙයකින්ම නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරනවා ඉතින් ඒ අය ඇතුළු මේ සෑම සියලු දෙනාම ඇතුළු තමයි මේ සියලු දේවල් මේ විදිහට අපට අවශ්‍ය විදිහට කටු සිද්ධ කරගන්නට මේ ක්‍රියාවන් මල්පල ගන්නට හේතු වෙලා තියෙන. ඉතින් අපි ඒ නිසා නම් ගම්නති සෑම සියලු දෙනා මේ අවස්ථාවේ බොහොම කරුණාවෙන් සිහිපත් කරලා ඒ සියලු දෙනාටමත් මේ රස කරගන්නා ලද උදාාර පුණ්‍ය ධර්ම ශක්තිය බලයෙන් සහ උතුම් උතුරු රත්නේ බලයෙන් සියලු දෙනාටම කායිකව සහ මානසිකව නිදුක් නිරෝගී සම්පත් වේවා, දිගාසිරි සම්පත් වේවා, දුක් කරදර බාධා ගැත්තන් සියල්ලක්ම දුරී භූත වේවා. ඒ සියලු දෙනාටත් මේ සියලු කටයුතු මේ දුක් නැති කරලා, කෙලෙස් නැති කරලා ලබන මේ ධර්මය අවබෝධ කරගන්නට, සත්‍ය අවබෝධ කර අවබෝධ කරගන්නට ධර්මාබෝධයේ සඳහාම මේ ධර්ම ශක්තිය සිරු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සිරු දෙනාටම තිරුවන් සරණයි ගෞරවනීය සුවඳ ස්වාමීන් වහන්සේගේ අවසරයි ධම්මජය ස්වාමීන් වහන්සේගේ අවසරයි venerable santakari and anagarika prasanna uh, fellow yogis yoginis අත වශයෙන්ම අපි සද්දිනක භාවනා වැඩමුළුවේ අවසානය කිරීමට දැන් සකස් වෙන්නේ ඉතින් මම හිතනවා මේ සහභාගී වූ හැමෝම තමා හිටියට වඩා අඩියක් ඉස්සරහට තබන්න ඇති මේ දවස්වලත් ඒ ලබාගත් ගුරු ප්‍රදේශවලින් ඉතින් ඒ සියලුම ශක්තිය අපිට ලබා දුන්නේ ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ හතරෙන් වතාවට වැඩි ලෙඩ් වලට වැඩි තුන්වෙනි වතාවට තමයි රිට්‍රීට් එක රිට්‍රීට් පැවැත්වුවේ මම හිතන්නේ පළවෙනි වතාවෙත් සුළු රිට්‍රීට් එකක් වගේ පැවැත්තුවා දැන් උන්වහන්සේ කාලසටහන අනුව ඕස්ට්‍රේලියාවට හැම වසරෙන් වැඩියට හැම ස්ටේට් එකකටම වඩින්නේ අවුරුදු දෙකකට වතාවක් අනිත් වර්ෂයේ බිස්බේන් වල මේ ස්ටේට් ඔක්කොගෙම වෙන අයට යන්න පුළුවන් දේ ලොකු රිට්‍රීට් එකක් පවත්වනවා. ඉතින් මේ අවුරුදුම විදිහට දෙසැම්බර් හරි ලබන ජනවාරි වල ඒ රිට්‍රීට් එක පවත්වෙයි. ඒකේ විස්තර ලැබුණාම දැනුම් දෙන්නම්. ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් වෙහෙස වී මෙහෙට වැඩිලා මේ දෙර ඇදලා කිට්ටු වෙලා වැඩියේ පර්ත් වලින් ඊට පස්සේ දැන් හෙට අපි මෙහි මෙල්බන් වලට ඇදත් රෑ වෙයි. ඉතින් තමේ වෙහස නොබලා අපි වෙනුවෙන් මෙතනින් හවු සේවයක් පවරනවා. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ සුනේද සමායන් වහන්සේ කිව්වාගේ පින අවශ්‍ය වුණ නැති වුණත් අපි පුළුවන් තරම් පින් අනුමෝදනා කරමු. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේ බලාපොරොත්තු වන පරිදි පතනාභෝධයකින් තමන් වහන්සේට නිවන් සම්පත් ලැබේවා කියලා අපි සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම අපේ සුනිල් ස්වාමීන් වහන්සේ වෙනදා වගේම දවස් හතක් අපිත් එක්ක එකට ඉඳගෙන භාවනා කරලා ඒ වගේම මේ වැඩසටහනට පටන් ගන්න දවස් ඉඳලා පටන් ගන්න කලින් ඉඳලා අපිට මේ සහයෝගය දක්වා ඒක සංවිධානය කරන්න උන්වහන්සේටත් අපි පතනා බෝධියකින් නිවන් සම්පත් ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු venerable uh, uh, Aya Santakari you have been sitting with us for seven days and it's it's honor and it's a uh, strength to us and also because you are here you have brought few more Non-single speaking people to the retreat, and that's a great pleasure to us. And we wish you uh, uh, uh we wish you that you fulfill your uh, requirements. So uh, I, it's difficult for me to say this in English. Uh, Nirvana abodhe uh, all this let all this merits be accumulated and let you uh, attain Nibbana as you wish. Everyone says sadhu, sadhu, sadhu, sadhu. Sadhu, sadhu. And also, uh, Anagarika Pasanna, you also have been sitting with us for seven days, and it gives us strength. And also, I know we have few of our own colleagues who are uh, thinking of uh, entering the sasana. Uh, I know my great uh, sound controller, Patin is also in that path. So it gives everyone strength uh, to how they can enter the sasana and uh, become a monk and uh, attain nirvana eventually. අපි සියලු දෙනාම සාදුකාරයක් කියමු. සාදු සාදු සාදු. සාදු සාදු. මට කීප දෙනෙකුට තව ස්තුති කරන්න ඕනේ තියෙනවා මම ප්‍රථමයෙන් අපේ විහාර කමිටුවට මේ මේ වැඩසටහන සම්බන්ධයෙන් සහයෝගය දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒකේ අපේ කමිටුවේ සභාපතිතුමා, ලේකම්තුමා සහ භාණ්ඩාගාරිකතුමා විරාජ්තුමා මෙතනම ගිහින් ඉතින් ඒ කට්ටියට බොහොම ස්තුතියි මේ වැඩසටහන කරගෙන යන්න සහයෝගය දීම සම්බන්ධයෙන් අපිට මෙදා පාර මේ දිගටම එකම වොලන්ටියර් කෙනෙක් හිටියේ නෑ ඇත්තම කප්පියා කෙනෙක් හිටියේ නෑ ඒ වෙනුවට අපිට දවස් දෙකක හිටියා ෆුල් ටයිම් ඒ වුණාට අපිට උදව් කරන්න ඇවිල්ලා ගුණා සහ සුපුල් සිරි මහත්මිය ඒ දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා මං සාදුකාරයක් දෙන්නම සහාය සාදු සාදු සාදු ඒ වගේම මේ වගේ වැඩසටහනක් කරද්දී දවල් දාණය හිල් දාණය ඒවා සංවිධානය කළ ගත යුතුයි. ඉතින් ඒකට ඒත් මුලින්ම තමන්ගේ කරට නිලූකා සහ අමාලි යන දෙදෙනා සංවිධානය කරලා ඇත්තෙන් මාසයකටත් කලින් මට කිව්වා මේ රිට්‍රීට් එකේ දාන ඔක්කොම දැන් ෆුල් දාන කාටවත් දෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ වැඩසට මේ සංවිධානය කිරීමට හැකියිම අපිට බොහොම සන්තෝෂයි වගේ නෝන්ට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු අපිට දවස් 7ේම හීල් දාණය සහ දවල් දාණය දීපු සියලුම පින්වතුන්ගේ පවුල් වලටත් ඔවුන්ගේ මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු සාදු එවැනි ඉතින් මේ මට කියන ඕගනයිසර් කියලා ඉතින් මම සමුගත වැඩට ගියා ඒක පෙන්වන්න තමයි අවශ්‍ය කටයුතු කරේ ගිහිල්ලා ඉංග්‍රීසි 100 යන හැමදේම වෙලා වෙලාවට ගෙනල්ලා ඒවා ලෑස්ති කරලා තිබ්බා. එයාටත් ඉතින් මේ පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. අපිට මේ සවුන්ඩ් කන්ට්‍රෝල් කිරීමෙන් පැතුම් තමයි ඔක්කොම වැඩ කටයුතු කරේ. ඒ වගේම දිලුමුක් හැමදාම ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය අපෝපස්ථාන කරා ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් මේ දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු ඒට අමතරව මේ වැඩසටහනට කලින් ඉරිදා මෙතැන්ට ඇවිල්ලා ඔක්කොම සකස් කරලා ලෑස්ති කරගත් උදව් කරා පියලුයි චන්දනයි තමින්දයි පැතුමයි ඒ ඔක්කොටමත් මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු අවසාන වශයෙන් මම ස්වාමින්වහන්සේලාගෙන් සමාව අයදාසි කිනවා අපගෙන් යම් කිසි වරදක් සිදු වුණා නම් මේ වැඩසටහන වෙලාවේ එට අපිට සමාව දෙන ලෙස ඒට කමාමි කමිතබ්බං සමාව දෙනවා අපිට අතින් වැරදෙනවා ගොඩාක් ඒකට සමාව දෙපේවා කියලා ඉල්ලා හිටියා. එසේ සමාව දෙනවා. Um, අවසාන වශයෙන් මම uh, මේ වැඩසටහන සහභාගී වූ සියලුම යෝගීන්ට ස්තුතිවන් දෙනවා. ඔවුන්ගෙනුත් යම් යම් අඩුපාඩු වුණා නම් අපාතින් එට සමාව ලැබේවා කියා. Uh, finally, I'll say a couple of words in English. Uh, uh, just addressing all the non-Sinhala speaking yogis. Uh, thank you for coming for the retreat. And if there were any shortcomings, please forgive us. Hopefully, you will join us for the next retreat next year. Tharuvan Saranai. Sadhu, sadhu, sadhu. I'm guessing that that was a whole bunch of thank yous to all the different people, that, at, at, a guess. I don't speak any Sinhala except Ewagama. Ewagama. <laughs> so Ewagama, um, just, just from my heart, thank you so much to Bante for teaching this retreat and to the organising committee who works, must have worked, I didn't see it, but I reckon it's a bit like a, a, a, swan or a duck, you know, it seems to be going so smooth on the top and the legs are going like crazy underneath. Now, I think it just shows how hard they must have been working that it went so smoothly. Of course, if we allow our, um, what is it, complaining mind, we can find something. But that would be the case with anything, right? So I just really, really would give my heartfelt thank you to Chandra in particular and for the whole uh, organizing committee and all the people who brought food and um, to Bante for being Bante because without without his leadership and guidance, none of this would happen. So you know, my heart always goes out to Bante and his leadership for all of us. So thank you so much, and thank you for all sitting and walking and not talking very much and all that wonderful things that you all did. And I would say for all the yogis, a big sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. And that's why I want a group photo because I want to be photographed with all of you. <laughs> oh, he is having the email address and uh, yeah, Chandra is the mediator. It's very cheap. දැන් වෙන කවුද කවි කියන්නේම කවුරු හරි ඉන්නවද දන්නේ කවුරක්වත් නැද්ද කවියක් කියන්නේ එහෙම නැත්නම් අපි સમાપ્ત කරන්නයි යන්නේ ඈ මම ළඟ තියෙන ඇත්තට කවි ටිකක් ලැහැත්ති කරගෙන ආවේ. මේ පොඩි ආමතු දෙනමක් කියන කවි ටිකක් තියෙනවා අපි හෙට අද හවස බණහල ඉවරලා එහි ටික අහමු. පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා මේ රතිපාසල ගැන පොඩි ආමුදු දෙනමක් කියන කවි ටිකක්. ඈ? ඔව්. ඒ නිසා හවස බණෙන් පස්සේ දාම එක සිංහලෙන් තියෙයි. ඒක මගේ එකක් කියලා හිතාගෙන ආවම. ලැබෙන අවුරුද්ද නෙවෙයි ලැබෙන වතාවේ. ඒ වුණාට ලැබෙන අවුරුද්දෙත් මේ දිගටම සතිපාසල යන්න ඕනේ. ඒක මේ මෑනියෝ කරලා දෙයි. uh, සතිපාසල what I was telling they are inviting me to come next time also I told that I I have had enough of these old faces. I would like to see children. So if you are progressing in Satipasala, definitely I come walking all the way from Sri Lanka. So the, my only hope is that all the generation, all the generation, all the generation must pump the courage to the children and give Satipasala the muscles and then definitely I'll be here. And uh, you are the man, you are the man, you are the person. Because that uh, she wrote to me even before coming about these events, then I know it's going to work and it happened. And uh, definitely I invited Sis to come to Melbourne to participate this uh, event in Melbourne. She uh, humbly accepted the invitation and it will be implemented. And that will be a really, really a uh, relationship between the other states and she will bring the others. Anyone who wish, mm, please come and join so that uh, the main benefit will be to the children. ඉතින් මෙල්බන් ඉල්ලයිල මගෙන් අහන්න එනවනේ. මොකද කරන්න බැරි? මෙල්බන් වලට කියන්නේ කීස්බරෝ පන්සලට. ඒත් එක මොකක් හරි රණ්ඩු වෙලා ඉවරලා මයෙන් ඇවිල්ලා පිටිමණ්ඩ ආගම. 27 28 තියෙනවා මෙල්බන් වල. කෙල්ල ටික අනගාන ඉන්න ඕනේ. ඒවට හරියන්නේ නැහැ. මම කිව්වයි කිව්වහම එවුන් එනවා. හොඳයි. එහෙනම් අපි පින් අනුමෝදන් කිරීමේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. හොඳයි. වන්දනා කරන්නේ. සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුහන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුවපත් වෙත්වා සුවපත්